අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි දවසටත් 113 වෙනි මේ වැඩ පිළිවෙලේ දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න ඉස්සර සභාගත කරමු. ඉඳ ලැබෙන වෙලාව හැටියට සභාවෙන් පැනනගින අනිකුත් ප්‍රශ්න වලට උත්තර දෙමු. අපි ඊළඟටම අපේ මාත්‍යාගෙන් උපාසක මාත්‍යාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සති වඩමි. අද විනාඩි 45ක් පමණ සක්මන් කර පර්යන්තකයට පැමිණෙමි. හිත එක්තැන් වී තිබෙන ශරීරය පුරා ලේ ධාවනය වීම විනිවිද පෙනෙන ආකාරයක් නිරීක්ෂණය විය. ඒ ඇයි? සක්මණෙන් පැය කමාරක් පමණ ගත විය. සිහින්ම හුස්ම හා වරින් වර වේදනා තිබුණත් බාධාවක් නොවිය. උකුල ප්‍රදේශයේ දැඩි වේදනාවක් දැනුන නිසා නැවත සක්මනට ගියමි. එහෙත් සක්මන් බව එවිට අඩු වී ඇති බවද නිරීක්ෂණය විය. අන්තිම ආයකිය සක්මන් සක්මනට ගියමි. එහෙත් සතිමත් බව එවිට අඩුවේ ඇති බවද නිරීක්ෂණය විය. උපදෙස් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ දෙකේම ලක්ෂණ ලියන්න හොඳට පටන් ගන්න තියෙනවා. අරියංකේදී ආනාපානෙ කොහොමද වැටෙන්නේ කියන්නේ මූල කර්මස්ථාන පිළිබඳ මුකුත් ලියන්නේ නැතුව අර ශරීරයේ ලේ ගමනක් වැටෙනවා කියලා කියනවා. ඒක වැරද්දක් නෙවෙයි. නමුත් මට අවශ්‍ය කරලා තියෙන තමයි මේ මූල කර්මස්ථානේ සක්මණේ ඥාන වම දකුණ ආයනතං සක්මණ ඉරියව්ව පරියංකයට ඥානං ඉඳගත්තට පස්සේ ඉඳගත්ත බව නැත්නම් ආනාපාන වැටීම කියන්නේ නැතුව ඊට පස්සේ වැටෙන දේවල් අල්ලන්න හදනවා කියලා කියන තාමමදි ඉදිරිපත් කිරීමේ රචනය ඉදිරිපත් කිරීමේ ක්‍රමය. ඒ නිසා මේක නා කැමැතිද මේ ශරීරයේ ලේ ගමනේ වැටෙන්න ඉස්සලා ඉඳගත්තට පස්සේ ආනාපානෙ හිත ගියාද කීයක් හුස්ම බලන්න පුළුවන් වුණාද ඒකේ බග විස්තර මොනවද කියලා සභාගත කරන්න කැමැතිද? කරන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි. මම තමයි ප්‍රශ්නේ ඉදිරිපත් කරේ ස්වාමීන් වහන්සේ සක්මනේ ඉඳලා වම දකුණ උසවනවා තබනවා උසවනවා යවනවා තබනවා කියන තුන් ආකාරයකටම කරාට පස්සේ විනාඩි 45ක් ඉක්මලා ගියාට පස්සේ තමයි පරයන්කට මට මට ඕන කරලා තියෙන්නේ පරියංගකට ගිය වෙලාවේදී පරියංගකට තමයි ආනාපාන කියන මූල කර්මතාන හිත ගියාද එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගියාද ඒ වෙලාවේ වැටුනේ මොනවද කියන එක විතරයි මට අවශ්‍ය කරන්නේ. ස්වාමීන් වහන්සේ මේ පරියංගේ වාඩි වෙලා ඇහැ පියාගත්ත මම මට එතකොට හිත මේ මම මේ ආනාපාන සතියක් ආනාපානයක් ගැනවත් මුකුත් හිතන්නේ නැතුව මට හිත එක්තැන් වෙලා තියෙන බවයි දැනුනේ. කොහොමද දන්නේ දැන් හිත කය හිත තියෙන කය ඇතුලේ නැත්නම් එකතෙන් වෙලා තියෙන බව මොන මොන සාක්කියෙන්ද කියන්නේ ස්වාමීන් වහන්සේ මට දුරින් වාගේ ආන හුස්ම වැටෙනවා පේනවා නමුත් හුස්ම හීන් වෙලා තියෙන බව මට දැනෙනවා හරි මේ හී වෙලාවේ වැටෙන මේ හුස්ම හිතලුවද්ද හීනයක්ද නැත්නම් ඇත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙන එකක්ද මම දැන් මේ ඉඳගෙන ඉන්න බවට හිත ඇවිල්ලා තියෙනවද කියලා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද මේ සහතික කරන්නේ. දැන් මේ හීනක ඉඳගෙන ඇඳේදි වෙච්ච වැඩක් නෙවෙයි. මම මේ ඉඳගෙන ඉන්නවා. මම දැන් ඉඳගෙන ඉන්න බාට හිත ඇවිල්ලා තියෙනවා කියන එක දන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ පරයන්කේ වාඩි වෙලා මම කිසිවක් අරමුණක් නැතුව වගේ මම වාඩි වෙලා හිටියයි වාඩි වෙලා ඉන්නකොට මට මේ හිත මේ කොහෙවත් දුවන්නේ නැතුව තියෙනවා කොහොමද දන්නේ අන්න ඒක තමයි මට දැනගන්න ඕනේ හිත දුවන්නේ නැහැ කියලා මොකෙන්ද Taman සහතික කරගන්නේ? මොකෙන් තම උරගා බලන්නේ? කොහොමද Taman ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා මම මෙහානේ. එහෙම නැත්නම් මේ වැටෙන ඈතින් වැටෙන ආනාපානේ හිතලුවක් නෙවෙයි, හීනයක් නෙවෙයි, මායාවක් නෙවෙයි ඇත්තටම සිද්ධ වෙන දෙයක්. මේ කියන්නේ යථා භූතයක්. එහෙම. ඒ නැත්නම් ඇති හැටිය කියන එක දකින්නව කියන එක මම අභියෝග කරන්නේ මේ දකින්නේ හිතින්ම වාගත් එකක් නෙමෙයි ප්‍රත්‍යක්ෂණේ කරපු එකක් කියලා ඇති හැටිය කියලා කොහොමද Taman දන්නේ ස්වාමීන් වහන්සේ වාඩි වාඩි වෙලා මේ කිසිවක් හිතන්නේ නැතුව වාඩි වුණාම මේ හිත මේ කියන්නේ හුස්ම කීප දරයක් නායේ දැවටෙනවා දැනුණා ඉන්නේ ඉන්නේ එතන තමයි මට යන්න ඕනේ දැන් මේ වෙලාවේදී වැටෙන්නේ නාසයේ වම් පැත්තේද දකුණු පැත්තේද උඩුතොලේ නෙවෙයිද කියලා මේ කියන විස්තරේ කියන්නේ නැතුව මම හැමදාම හිතනවා ඕගොල්ලෝ මේ හිතලා බලපු එකක් කියන්නේ සැක කරනවා. ඒ නිසා කියන්නේ මම වාඩි වුණා. වාඩිනාට පස්සේ ටික වෙලා ගියාට පස්සේ හුස්මට හිත වැටෙනවා මට නාසිකාග්‍රේ හැපෙනවා වැටුණා. මම ඊනම් කවදාවත් ප්‍රශ්න අහන්නේ ඒ ටික කියන්නේ නැතුව ඒක තමයි අපි අර කමඨාන් සුද්ධ කිරීම කොලේ කියලා තියෙන්නේ මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් පටන් ගන්න. ඒක ලේක තහවුරු කරලා දෙන්න අහනින් එක්කනට මේ කතා කරන්නේ වෙච්ච දෙයක් ඇත්ත දෙයක් කියලා. ඊ ගාවට එන දේ හෝ ඒකෙන් එන අතුරු බලයක් ගැන කතා කරන්න ගිය ගමන් අපි ආඳායාව වල්පත ගත්තාසේ ඔළුවෙන් අල්ලන්න ඕන කොළුවෙන් අල්ලන්න නැතුව යන්නදල වල්ගින් ඇල්ලුවට හරියන්නේ නැහැ. ඒ නිසා මම දවසක් කියනවා මම අපි මෙතෙක් කරපු දේ සාකච්ඡා කරපු දේ මහතට වැටහෙනවා නම් මේ ලියුමේ තියෙන අඩුපාඩු සකස් කළා දැන් ආයෙත් කියනවා නම් කොහොමද පරියන්ක විස්තරය කියන්නේ? සක්මනේ ඉඳලා පරියන්කයට වාඩි වුණාම වාඩි වෙලා හිත නිසුමුලමනේ හැපියාගෙන ඉන්නකොට මට මේ හුස්ම දැනුණා නාසාග්‍රයේ හැපෙනවා දැනුණා වම් මේ හුස්ම මේ දිගට දිගට යන්තම් යන්තම් දැනීගෙන එනකොට ඒක හුස්ම අර දැඩි හුස්මක් නැතුව හීන් වෙලා වගේ තියෙන යන්තම් යන්තම් තමයි හුස්ම දැනුනේ. ඉතින් ඒක තියෙනකොට මේ මට හිත නිකන් මේ ඒ කියන්නේ හුස්ම නිවිගෙන යනවා වගේ ඒ කියන්නේ සංසිඳීගෙන යන වගේ විනාඩි දෙකක් තුනක් යනකොටම සංසිඳුනවා හුස්ම. ඔය එතකොට මම අර ඊහාව ප්‍රශ්න අහනවා මේ ආනාපානේ දැනෙන වෙලාවද හොඳ සතිය හොඳයි කියලා කියන්නේ ඊටත් ඊටත් විදිය සංසිඳිලා නොදැන්න මට්ටමට යනකොටද සතිය හොඳ. වඩා හොඳ සතිය තියෙන්නේ සංසිඳිච්ච වෙලාවේද දැන්න වෙලාවේ. සංසිඳිච්ච වෙලාවේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඉදිරිපත් කරන්න එතකොට මට ඇඟේ ලේකමම් කරනවා දැනෙනවා. වර්ධි වස්තු ගෑනවා දැනනවා කියන එකක් දැනෙනවනේ. දැනෙනවා ස්වාමීන් වහන්සේ නහර දිගේ මේ අර කැඩි කැඩි කැඩි කැඩි හුස්ම මේ මේ ලේ ධාවනය වෙන බව දැනෙනවා. ඒක Tamanට අර ඇති කරගත්ත සමාධියට සමාධිය කියන රදේ සතියට බාධක ස්වරූපෙන් මතුවෙන්නේ නැත්නම් මේ සතිය නිසා වැටෙන අතිරේක ලාභයක් විදිහට වැටෙන්නේ. මට හිතෙන්නේ අතිරේක ලාභයක් හරි වෙන්න ඕන කියලා. මොකද මේ මට එකකින් බාධාවක් නැහැ. නමුත් ඒක ටික කලාව මම ඒක මම ඒ ගැන අවධානය යොමු ඉතලා ඊට පස්සේ අවධානය යොමු කරන්නේ නැතුව මම ආයසරයක් අර ආනපානයට මේ හිත යොමු කළා ස්වාමීන් වහන්සේ. ඒකත් වැදගත්. ඊට පස්සේ ඒ තමන්ගේ කරපු ප්‍රයත්නය නිසා ආනාපානට හිතේ දෙවිවක සාර්ථක වුණාද නැත්නම් එතකොටත් ආනාපානෙ සංසිඳිලාද? ආනපානෙට හිත යොමු කරපුවම විනාඩියක් දෙකක් යනකොට ස්වාමීන් වහන්සේ ආනපානෙ සංසිඳුණා. ඒ සංසිඳිලා මට පැය එකමාරක් ඒ විදිහට ඉන්න පුළුවන් වුණා. ඔය එතකොට අවස්ථා රවුම් චක්‍ර දෙකක් කතා කරනවා. සක්මන් කරලා ඉල වාඩිනාට පස්සේ ටික වෙලාවකින් ආනපාන වැටුණා. හැබැයි සියුම් වැටුණේ. ඊට පස්සේ තමයි දැක දැක දැන දැන මේක සංසිද්ධ වුණා. ඒක සංසිද්ධනකොට ශරීරයේ තියෙන ගොඩාක් ක්‍රියාකාරකම් පේනවා. සමහරක් විතර කරනවා නහරවල වල ලේ ගමන් කරනවා වගේ වැටෙනවා. ඒතර ඒක බාධාවක් නෑ. නමුත් තමන් ඊට පස්සේ නැවත ආනපාන දිහිත යොදලා තියෙනවා. මේක නම් එච්චර කළ යුතු වැඩක් නෙමෙයි. තමන් දන්නවනේ මේ සතිය පිහිටෝප නිසා ආනපන සංසිඳීම හරහා මේ ශරීරයේ දැන උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති ලේනාර ගමන් කරන ගති දැනෙනවා ඒක බාධාවක් නෙවෙයි නම් හරවන්න එපා භාවනාව. එහෙම දැන් භාවනාවට භාවනාවට යන්න දෙන්න. නැවත ආනපන දානොයි කියලා කියන්නේ එච්චරම අවශ්‍ය කරන දෙයක් නෑ. ගියාට කමක් නෑ දාන්න එපා. හරි කියමුකෝ දැම්මයි කියලා. දැම්මට පස්සේ ආනපන පේනවා. ඊට පස්සේ ඒකත් විනාඩියකින් දෙකකින් සංසිඳුණා. සංසිඳුණාට පස්සේ ඒ සංසිඳිච්ච හිත දන්නවා ඊගාට කරන්න ඕනේ මොකද්ද කියලා. එතකොට ගොඩක් දේවල් වැටෙහි ශරීරයේ කවදාකවත් නොවැටිච්ච දේවල් මේව කරදරයකට ගන්න එපා. මේ වගේ හිත කරදර ගන්න එපා. මේව අහන්න යනවයි කියන්නේ අර මේ පෑදීදිය බොරදිය කරගන්න. Tamanට දැනගන්න තියෙන්නේ මට ඕනෙම වෙලාවක ආනපානට යන්න පුළුවන් ඇවිසිලා. ආනපානේ නැතිවත් මං ආපු පාර හරි නිසා එහෙම යන එකයි කමඨාන සුද්ධ වෙන්න ඕන. නමුත් මට ආනපානේ කියන්නේ නැතුව අර වගේ රචනයක් දුන්නාම කොහෙන්ද මම පටන් ගන්න කියලා මං අසරණ වෙනවනේ. ඊට පස්සේ සක්මන ගැන කතා කරනකොට කියනවා මට අරක මේක වැටුණා කියලා එක පියවරකවත් විස්තර කියන්නේ මට වම තිනුට වම වැටුණාද මොකද්ද වැටුනේ? දකුණ තිනුට වැටුණාද මොකද්ද වැටුනේ කියලා කියන්නේ නැතුව වෙන දේවල් කතා කරනකොට බත් බෙදන්නේ නැතුව මාළු බෙදුවා වගේ. ඉතින් අරමුණියා බකන් නිලාගෙන ඉන්නවා දැන් ඉතින් බත් බෙදන්න බෑ කණ්ඩ. අතුරුපසක් දීලා මාළුත් දීලා වතුරක් දීලා ටිෂු පේපර්ස් නුත් දීලා. බත් නැහැ. සමායන සමානස. හරි සක්මණ පිළිබඳව මොකද්ද කියන්නේ? එතකොට ඒ විදිහට ගියාට පස්සේ මොකද්ද සක්මණ වැටේ නැහැටි? ඒ පැයකමාරක් විතර යනකොට ස්වාමීන් වහන්සේ අර මේ වරින් වර වේදනාවල් එනවා වේදනාවල් ආවා වුණාට වේදනාවත් නිකන් නියුට්‍රල් වෙලා වගේ සාමාන්‍යයෙන් ඔය කතා කරන්නේ සක්මන්ද පරියන්කේද පරියන්කේ සාමාන්‍යයෙන් මම දැන් ඇහුවේ මහත්තයාගෙන් ප්‍රශ්නේ සක්මන ගැන පොඩ්ඩක් කියන්න කියලා මම අහන දේ ඇහෙන්නේ නැහැ ඉතින් මයික් එක අතර ගත්තර කෑ ගහන ඒ නිසා අපි ඩයලොග් එකක් ගන්න බර ගන්න බලන් ඉන්නවා මෙතන. ස්වාමීන් වහන්සේ ලක්මණින් පරයන්ක සාපුනිස මම මං ඇහුවේ මං දැන් ඇහුවේ මට සක්මන් කරනකොට වැටහිච්ච දේ පොඩ්ඩක් කියන්න කියලා. දැන් ඇහෙනවද මම මේ කියන එක? ඇහෙනවා. දැන් කියන්න බෑන සක්මන් කරනකොට වැටහිච්ච දේ. සක්මනේදී ස්වාමීන් වහන්සේ පළමුවෙම වම දකුණේ තියෙනකොට වම තියෙනකොට වම දකුණ තියෙනකොට දකුණ පායේ පාය පොළවේ වැදෙනවා ගැටෙනවා දැනෙනවා. ඒ හොඳට එරෙනවා වගේ තේරුණා වැල්ලි එරෙනවා වගේ. ඊට පස්සේ පහු ඔසෝනවා තබනවා කරනකොට ඔසෝන එකත් විලම්භ බිම වැදෙන ගතියත් දැනන හොඳටම. ඊට පස්සේ අර ඔසෝනවා තබනවා යනවා කියලා ඔසෝනවා යවනවා තබනවා කියලා ඒ මෙනෙහි කරන වෙලාවේදී කිසිම ආයාසයකින් තොර නිකන් ඉබේම යන ගතියක් වගේ තිබුණා. ඊට මේ නිකන් ඇඟ නිකන් නිකන් නිදිමත ගතිය වගේ ටිකකුත් එක්ක ආව පහ වෙනකොට හොඳට වෙලා යනකොට. ඊට පස්සේ තමයි පරයන්කට ගියේ ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට ඒකෙදි අපි අර මුලටම ගියොත් කියපු විස්තරය හැටියට පරයන් සක්මණේ ගිහිලා වම තිනකොට වම තිනක වැටෙනවා හැපීම වැටෙනවා දකුණු තිනකොට හැපීම වැටෙනවා කොයි වෙලාවක හෝ වමේ හැපීම සහ දකුණේ හැපීම වෙන් කරලා ගන්නට හඳුනා ගන්නට වෙන්කොට දැනගන්න පුළුවන් වෙන තාක්කල් ඔසවන තබන කරන්න යන්න එපා. අපි ඉස්ලාම ඇවිදිනකොට මේ වම මේ දකුණ කියලා එකට මිනේ කරගන්න පුළුවන් හිත යන ගතියක් තීරණනේ තමයි. එතකොට හිතෙන් අහන්න මේ වම පොළවේ තියෙනකොට දැනෙන දැනිල්ල දකුණ තියෙන එකත් එක්ක සමානද වෙන්කොල්ල අඳුර ගන්න පුළුවන්ද කියලා. මහත හිතන්නේ පුළුවන් කියලාද බෑ කියලා. පුළුවන් ස්වාමීනි. මොකද්ද වෙනස? ඒ කියන්නේ මගේ නම් මගේ තියෙන මගේ ස්වභාවයක් තියෙනවා දකුණු කකුල බරට දැනෙන්නේ. ඒක විතරයි ඔය මුළු සාකච්ඡාවේදීම කිය යුතු කාරණාව. ඒක අහන්න, ඒක එලි කරගන්න ප්‍රශ්න කීයක් අහන්න ඕනද කියලා බලන්න. ඒක තමයි මේ සාකච්ඡාවෙන් හෙළිය යුතු කාරණාව. මට දකුණ තියෙනකොට ඉරා බහිනා වැඩි බරට වැටෙනවා. දකුණ තියෙනකොට වම තියෙනකොට ඉච්චර නැහැ. මේ කාරණාවේ හෙළි කරන්නේ නැතු. ඒක මහතර හොඳටම ප්‍රසිද්ධ දෙයක්. නමුත් වැදගත්ම දේ නම් නඩුවට කියවිලා නැහැ. මහතේ ගාන කියනවා මම ඔසවනවා තබනවා තියනවායි කියලා. ඊට පස්සේ කියනවා ඔසවනවා තබනවා දෙක අතර වෙනස තියනවාද කියලා ප්‍රශ්නේ අහන්නේ. ඉස්සලා කියනවා මම ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා තියෙනවා. ඒ කියන්නේ කෝස් එක දුන්නාට පස්සේ ඔක්කොම කාගෙන කාගෙන යනවා. බත් කාලා මාළු ටික කාපන් ඊට පස්සේ පළතු ටික කාපන් ඊට පස්සේ ඉස්සරහ කෑම කාපන්නේ නැහැ. ඉස්සරහ කෑමක් දාගන්නවා අරකට. පළතුරුත් දාගන්නවා. බත් මාළුත් දාගන්නවා. අනාගෙන කනවා. මේ ඔක්කොම කෝස් එක වම දකුණ දෙකේ දාලා වම දකුණ දෙක වැටීම විස්තර වෙනකන් ඒක විස්තර වුණාට මදි කියන්න හිතෙනකන් ඔසෝනා තබන කරන්න යන්න එපා නිකන් හම්බුණාට කියවන්න යන්න එපා දෙමළ පත්තරේ ඊට පස්සේ ඒක ඉදිරිපත් කරා නම් ඒක කියන්න ඕන ඔසෝනා තබන දෙක අතර වෙනස මට මේ මේ ආකාරයට වැටුණා කියලා එතකොට තමයි ආ ඊගාව පාඩම් පත්‍යයට යන්න සුදුසුකම් ලබන්නේ ඒකට ගියාට පස්සේ කියන්න පුළුවන් නම් එසවීමෙන් යැවීම මේ විදිහට වෙනස් වෙනවා. යැවීමෙන් මේ විදිහට වෙනස් වෙනවා කියලා එහෙනම් එයා 1 2 3 පිළිවෙලට ගිහිල්ලා තියෙනවා. එහෙම නැති වුණොත් මම කර්මාවෙන් කියනවා මම දකුණු විතරක් ඇති. හැබැයි ওই විස්තරේ කියවෙන්න ඕනේ. ඒක වැද්දගත් දෙයක් කියවිලා නැහැ. ඒක දකුණට බර වෙලා මම ඇවිදින්නේ. එයා දක්ෂාංශික කාර්යයක්. කියන්නේ අධිරාජ්‍යවාදී මිනිස්සෙක්. වාමාංශික විනය නෙවෙයි. කොමියුනිස්ට් කාර්යයක් නෙවෙයි. ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ ගාලල්ල අපි ගණන් ගන්නෑ. මේවා නොකිය වෙන හැටි බලන මුළු සභාවට මම මේ කියන්නේ. මම හෙට මේක නැවතත් ස්ට්‍රෙස් කරනවා. මේ කතා කරනකොට අත්දකපු දේ හරියට ඒ පැකට් එකට දාලා කියන්න බැරි නම් භාවනා කරයි කියලා ඇති වැඩක් නැහැ. මම මේක සංවිධානයේට පටවනවා. සංවිධානයේ දැනගන්න ඕනේ මේ කට්ටිය කතා කරලා කියලා දෙන්න මේ ටික. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක මම හොඳටම පිළිගන්නවා. මේ මුළු වැඩපිළිවෙලට ඉතාම සිං ස්ථාන මේ කතා කරන්නේ. Taman කියන දේ සපේලා කියනවා කියලා මේකට කියන්නේ. චර්යාවෙන් සපේලා කියනවා. වම තිනොට මට සහැල්ලු ගතියක් වැටෙනවා. දකුණ බරට වැටෙනවා. කහගෙන යනවා. ඒ තොරතුර අහගෙන ඉන්න ඕන කෙනෙකුට පොට්ටේකට උනත් පේන දෙයක් කියලා මම කියනවා. පොට්ටේකට උනත් පේනවා මාන්නේ ඒක කියනකම් අපි ඔක්කොම ඔයනවා යවනවා තබනවා මුල් චේතනා දකින්න ඔක්කොම කියලා කොහෙ ගියත් කිසිම බුද්ධියක් නැහැ. සමහර අයට බුද්ධිය තියෙනවා කියන්න තේරෙන්නේ. ඒක තන්නිකර සංවිධානය සහ මගේ යෝග කීම. අපි අර කියලා දෙන්නුනේ භාෂාව. යට බහතෝරලා දෙන්නුන ඔය ඉතරට අනේක නෙමෙයි වැඩේ. කරන කරන දේ ප්‍රත්‍යක්ෂණය කරගෙන යන්න. අත ගගා යන්න. ඒකම තව කෙනෙක් සාක්කියට කියාගෙන යන්න. හරිද? ඔට්ටුයිද? දැන් ඒකට පරියන්කේදී කරන හැටි සහ ශක්මනේ කරන හැටි දැන් මේ අපි සාකච්ඡා කරපු නිසා යම් කිසි විදියක පිරිසුදුකමක් ගුණයක් ආවයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම. ආ කියෝ බලන්න ඔය කටහඬේ ගුණුව මොකද්ද කියලා මට වැන්දට හරියන්නේ දැන් අපි අහගෙන ඉන්නවා ඔක්කොමලා මේ සාදු කියලා පටන් ගත්ත විදිහට මේ කමඨාන් සුද්ධ කිරීම හරහා තමයි මොකද්ද වටහා ගත්තේ කියලා. සක්මනේ දෙනකොට සක්මනේ වම දකුණ කියලා සක්මනේ යනකොට දකුණු පාදය වැඩි බරකින් වැල්ලේ එරිලා තියෙන බව දැනුණා. ඒ වම් පාදය එච්චර දැනෙන්නේ නැතුව සාමාන්‍යයෙන් හිටින වගේ තමයි දැනුනේ. එතකොට මම ටික වෙලාවක් යනකොට මට මේ තේරුණා මේ වම් පාදයයි දකුණු පාදයයි අතරේ තියෙන වෙනස. මම ඒක ගැන අවධානය යොමු කරමින් ටිකක් සක්මන් කරලා ඒක මට පැහැදිලි වුණාට පස්සේ ඊට පස්සේ මම ඔසවනවා තබනවා කියන තබන් පටන් ගත්තා මට ඒක එතකොට පියවර දෙකක් තියෙන නිසා හිත තවත් එකට අවධානය යොමු වෙනවා වගේ මට දැනුන නිසා ඊට පස්සේ මේ ඔසවනවා තබනවා කළා එතකොට නෑ නෑ පිටපොට ගියා පිටපොට ගියා ඔසවනවා තබනවා තියෙනකොට මොකද්ද වැටෙච්ච වෙනස ඔසවන එකෙන් තබන එක වෙන් කළා වටා ගත්තකො ඔසවනවා තබනවා කියලා කියලා සක්මන් කිරීමේදී ඔසවීමේදී ඔසවීමේදී විලුඹ ඉස්සෙන ගතියත් තැබීමේදී මේ ඇඟිලි බිමට පිටින ගතියත් වෙන පැහැදිලිව නිරීක්ෂණය වුණා. ඔච්චර ඒක තමයි අපිට ඕනේ මේ වචනයක් කිව්වනම් සපේලා කියන්නේ. මේ වෙලාවේදී වැටහිච්ච දේ තේරුම් ගන්න නැතුව ආයෙම ඔසවන යවනවා තබනවා කියලා ප්‍රශ්න සංකීර්ණ කරගන්න එපා. අවුල් කරගන්න එපා. වම දකුණ ඉනකොට වම දකුණ අතර වෙනස මෙහෙමයි. ඒක දන්න කෙනාට කියනවනේ එක පියවරක් දෙකට කරලා එසවීම සහ තැබීම අතර වෙනස බලන්නයි කියලා. ඒක හෙලි කරන්නේ නැතුව කොහෙද යන්න හදන්නේ මේ? හෙලි කෙරුවට පස්සේ කියනවා කම්පියුටර් තුනට කඩලා බලන්න කියලා. ඒකත් කියනවා නම් ඒක වෙන් කරලා කියනවා. ඔසෝන එක මට මෙහෙමයි වැටෙන්නේ. යවන එක මෙහෙමයි වැටෙන්නේ. ඕන තරම මේක විතරක් නෙමෙයි ඕගොල්ලෝ කව තියෙන ඇති 113ක් කවටහන් සුදු කරපු වාර්තා දැන් දවසකට දවස් 4 5ක් යන එක රීට්ටිටි. හැම එකටම අහුම්කන් දීලා බලන්න අපි මේ යෝගාවචරය කාගෙත් ඇති වැටහිච්ච දේ කියන්නේ නැතුව තමයි කතන්දර ගොතන්නේ. ප්‍රත්‍යක්ෂ කරපු හැටි තමයි වැටහෙන දේ ඒක දැනගන්න භාෂාවක් ඕනේ නැහැ නේද? වැටෙයිද? ඒක කියන්න පුදුම ගොළු ගතියක් තියෙනවා. ඒක තමයි කෙලස් කියන්නේ. ඒක මතු කරන ගමන් බුදුහාමුදුරුවෝ ඊට එන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට මෙනෙහි කරනවා. හොඳයි. මෙනෙහි කරන දේ අරමුණට ගිය එකත් ඊටත් වඩා හොඳයි. ඒක වැටෙන දේ හෙලි කරේ නැත්නම් ඉල්ලං හාරලා, පතල් හාරලා ඉල්ලම කොට අරගෙන ඒකේ මැනික් ටික බලලා කලන්නේ ඔච්චර කල් වීදම් කරපු එක ඇති වැඩක් නෑ. ඒකේ සුද්ධ කරලා ඒකේ මැණික වෙන් කරගන්න බැරි නම් අර මඩ සියල්ලමත් හරි අතර මැණිකත් හරි. ඒ වගේ තමයි මම ඇවිදිනකොට දකුණු පාය බර වැඩි. ඒ වගේම ඔසවනකොට මම ඔසවන්නේ විලුඹේ. තබනකොට මම කියන්නේ ඇඟිලි වලින් කියන මේ ටික කියවෙන්නේ නැත්තම් මුළු ඉල්ලම හැරුවත් හරි පතල හැරුවත් හරි අර ඔක්කොම ඩයින් කරලා මේ මැණික අහුලා ගන්න එක කරන්න බැරි නම් මේ මනුස්සයා මැණික් බිස්නස් කරන මනුස්සෙක් නෙවෙයි. යම් මෙතෙන් ඇවිල්ලා ඉඳ ගන්න හැටි අනම්මනම් කියලා දෙන්න යන්නේ අපි ඒක දන්නවා කාටත් වගේ පුරුදු වෙච්ච තමයි මෙතෙන් එන්නේ මෙතෙන් ඇවිල්ලා ඒ කාරණා එමතයි වැටහෙන දේ ඉදිරිපත් කිරීමටයි අපි මේ පුහුණු කරන්නේ ඒක ටිකක් අමාරුයි මම දන්නවා මොකද හේතුව මල්ලෙන් ගහලා කතා කරලා ගෙදරදී සම්පප්පලාප කියලා පුරුදු වෙච්ච එකේ රඟ කියන්න ඕන දෙ කියන්නේ වටවලල්ලේ කරගෙන ඒක තමයි ප්‍රපංච කරනවා කියන්නේ උසාවියේදී ඌවා කිව්වට කවුරුත් උසාවිය ගණන් ගන්න නැහැ. උසාවියට සාක්ෂි විතරයි ගණන් ගන්න. ඒ නිසා මේක මම මේ වෙලා ගන්නේ කාටවත් දැනගන්න. මේක තමයි මම වැඩමුළු සංවිධානයේට බාර දෙන්න හදන්නේ. ඒගොල්ලෝ කතා කරලා කියලා දෙන්න. කියලා ඉවරනාට පස්සේ ලියන්න දෙන්න. ලියුවාට පස්සේ තෝරලා කියන්නේ මේ මේ ඌවා ලියවලා තියෙනවා හරිනම් මේකට මේ දේ අතුල් කරන්න කියලා. එතකොට මේ ඒක වෙච්ච ගමන් කණ්ඩායමේම භාවනා පුදුම මට්ටමකට නගිනවා. එතින් වෙනකන් අපි කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න වගේ දඩ බඩ දඩ බඩ දඩ බඩ දානවා. හරි අපි යනවා ඊගා ප්‍රශ්නකට. අවසර ස්වාමීන් වහන්සේ අද දින මා පැයක පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. බොහෝ අවස්ථාවල සතිය පිට ගියා වුවද ඒ සෑම අවස්ථාවකම එලෙස සතිය පිට ගිය බව හඳුනාගෙන නැවත නැවතත් සතිමත්ව සක්මන් භාවනාවේ නියලුණෙමි. ඉන් අනතුරුව ආනාපාන සති භාවනාවට මේකෙදිත් මම කියනවා සතිය පිට ගියව ඕනේ කමන්නේ සතිය හිටිය වෙලාවේදී කොහොමද දන්නේ සතිය හිටියා කියලා. සතිය හිටිය වෙලාවේ මොනද වැටුනේ කියන කාරණා මගාරලා යන හැටි දකින්නේ කියලා මම ඉල්ලා හිටනවා සභාවෙන්. ඒ වගේ මේ ලියපු එක නා කැමතිද මගෙන් තාටියක් බැනුම් ගන්න. හරි. එයා පිටිපස්සෙන් එනවා පිටි කුරුවට නගිනවා එක්කෙනෙක්. දැන් මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. ඔය ගෙදර නරිය බල්ලේ කතා බෑ. ඔකේ ලියලා තියෙනවා සක්මන් කරනකොට සමහර වෙලාවට මගේ සතිය පිට ගියා පිට ගිය බව දන්න. මට ඕනේ සතිය පිට ගියේ නැතුව ඉන්න වෙලාවට මොකද්ද කරපු භාවනාව කොහොමද මනස්කාරයේ යෙදුවේ නැත්නම් මෙනෙහි කරේ මොනද වැටහුනේ? අවසරයි ස්වාමීන් වහන්සේ. මම සක්මන් භාවනාවේ දෙන අවස්ථාවේ වම දකුණ කියලා පාද එසවීම කරේ පාද තැබීම කරේ ටික වෙලාවක් යනකොට මට දැනුණා හරියට නිකන් බොරු කකුල් දෙකක් උඩ ඇවිදිනවා වගේ වෙනත් බාහිර අරමුණු සම්බන්ධයෙන් මොකුත් මට දැනෙන්නුන්නේ ඒක නිසා තමයි මම කල්පනා කරේ දැන් මම මේ භාවනා කටයුතු කරගෙන යනවා කියලා තාම මම චෝදනා කරනවා. දැන් ඒතර තේිනවා බොරු කකුල් දෙකක් ඇවිදිනවා වගේ තේරෙනවා. ඒක තමයි අපි දැනගත දේ. මේකේ වම මේ කියන්නේ දකුණ මේ කියන්නේ කියන දෙක නැත්නම් මේ වෙලාවේ වම කියලා මම මෙනෙහි කරන්නේ මේ වෙලාවේ දකුණ මෙනෙහි කරන කියන එක වෙන්කොට දැන ගැනීම තාම පුළුවන්ද නැත්නම් බැරිද? පුළුවන් වුණා අපි ස්වාමීන් වහන්සේ හේතුව මගේ මේ දවස්වල වම් කකුලේ ආබාධයක් තියෙනවා ඒක නිසා ඒ කකුල තියෙනකොට මට දැනෙනවා මේ වම් කකුල. මොකින්ද දැනෙන්නේ? ඒ කකුලේ තියෙන ශාරීරික වේදනාවෙන්ද නෙවෙයි. හරි වේදනාව මොකද්ද? කපනවා වගේද, පුච්චනවා වගේද, අයින්නවා වගේද, කොතනද තියෙන්නේ? තද තද වෙනවා වගේ ඉනේ. කොතනද ඉනේ? ඉච්චරයි. ඒ ටික කියාගන්න තමයි යෝගලුකම මට කියන්නේ. ඒ ටික කියන්නේ නැතුව සතිය නැතිව ගැන කතා කරන්න හදනවා කියලා කියන්නේ සබහාවම නොමගරින්න හදනවා. ඒ නිසා වැටහිච්ච වෙලාව මම කෙරුවේ වම දකුණ. මට මේ වෙලාවේදී දෙකම නිකන් මේ මොණ්ඩි කකුල් දෙකක් වගේ බොරු කකුල් දෙකක් වගේ නැත්තම් රූකඩ වගේ වැටෙන ප්‍රශ්නයක් නැහැ. ඒකෝට අහන්න ඕනේ මේ දෙක වෙන්කර දැනගන්න පුළුවන්. ආ එතකොට පුළුවන් අර මාත්‍යාගේ තියෙනවා බරගතිය පාමාන්තිකෙක් නේ දක්ෂිනාන්තිකෙක් නේද දකුණ තියලා තියෙනවා. ඒක වார்த்தාවට ඇතුල් වෙන්න. දැන් මේ මාත්‍යා පාමාන්තිකෙක්. යාගේ වම් කකුලේ කකුල තියෙනකොට උකුල්ලට තද වෙනවා තේරෙනවා. එතකොට මේ උකුල්ලට තද වෙන කාරණාව සතියේ ආධාරකයක්ද බාධකයක්ද? මේ මොහොතේ නම් අත්සල්නාස් මට තරමක බාධාවක් විදියට දැනෙනවා. නෑ. එහෙමනම් කොයිද වෙ සතිපත් වෙන්නේ? දැන් උකුල්ලට වේදනාව තිබුණ නිසා නේ කියන්නේ. මට කියන්න තියෙන දකුණු උකුල්ලට කැඩේවා. මේ කකුල් දෙකම වැටෙනවා. මේ හැම කෙනාම මේ Tamanට දැනෙන දේ කිව යුත්තම කරදරයක් කරගන්න. ඒක තමගේ චරිතයට හානියක්. ඒක හෙලි කරන්නේ නැතුව නඩුවක් නෑ. ඒ ඒ වැටහෙන රිදෙන ගතිය නිසානේ අපිට දැන් පැහැදිලි ස්වභාවයක කවුරක්වත් මහත්තයෝ කතාවට අභියෝග කරනවද? නෑ ඒක ඇත්තට ප්‍රත්‍යක්ෂය. කකුල කැඩලා තියෙන්නේ නෑ. කොන්ද රිදෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ද බලන්න මේ කොන්ද රිදීම ගමනට බාධාවක් නෙවෙයි මගේ සතිය පිටන්න අත්‍යන්ත ලක්ෂණයක්. ඉදා ඉඳලා කකුල සනීප වෙනවා කියලා හිතාගන්න. මත කවදා හරි හිතනවා මේ භාවනාවට මේක බාධායි කියලා එදා ඉඳලා කකුල කැඩෙනවා. කකුල විනාශයි. මේ තමයි අපිට අපි ද්වේෂ කරගන්න හැටි. මෙච්චර ලස්සන අපේ වැරද්දක් තියෙනවා. වැරද්ද නිසා කකුල තියෙන තියෙන වෙලාවේ මම දන්නවා මම මේ වම තියන්නේ කියලා දකුණ නෙවෙයි කියලා. ඔයිට වැඩිය බුදු කෙනෙක් ඉන්නවද මේ සාසනේ? ඔයිට වැඩිය ධර්මයක් තියෙනවද මේ සාසනේ? ඒක නොකියවෙන හැටි එකක් බලන්න. දෙක මං හරියටම ඇහුවොත් ඔබට මේ කරන කෙනෙහිල ඔබට බාධාවත්ද කරදරයක්ද කියලා පෘථජ්ජනයට බාධාවක් යෝගාවචරයට වාසියක්. අපි කවදද පෘථජ්ජන තත්ත්වයේ ඉඳලා යෝගාවචර තත්ත්වයට යන්නේ? වෙන හැම දෙයක්ම ලාභයි අපිට. ওই සතියේ මේ සිද්ධ වෙන්නේ. ඒ සත්‍ය විචිත්‍රත්වය පෙන්වන්න කරුණු. තෝරන්න එපා. හරි දැන් තවදුරටත් මම ඉල්ලා හිටනවා මම අතරමැදි මේ කඩාපැන්නේ මේ විදියට කොච්චර දිගට සක්මන කරන්න පුළුවන්ද මේ වම දකුණ දෙක තේරුම් ගනිමින්. පියවර 20ක් 15ක් 20ක් පමණ යනකම් මේ විදිහට යනවා ඊට පස්සේ නැවත වතාවක් ආපහු මේ තත්ත්වයට නැතිව ගියා. මොකද්ද මේ தත්ත්වයට යනවා සහ මේ தත්ත්වයට නැතුව ගියා කියන එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ සතිය මම මේක සඳහන් කරා පිට ගියා කියලා සඳහන් කරේ අප ස්වාමීන් වේදනාව නිසා දැන් බොරු කකුල් දෙක උඩ යනවා වගේ දැනුවත් භාවයේ නැතුව ආපහු සාමාන්‍ය தත්ත්වයටපත් වෙන එක තමයි මම අදහස් කරේ සතිය පිට ගියා කියලා. නෑ. ඒ බව දන්නවනේ දැන් නේ. මෙච්චර කල් තිබුණා ඊබේ සිද්ධ වෙන ගතිය. දැන් ආයතනය මම කරන ගතියටපත් වුණා කියන එක. ඒක සත්‍ය පිට යමක් නෙමෙයි. ඒක ඒක මේ විදිහට වාර්තාකරනද ලකුණු කපන්නත් එපා ලකුණු දෙන්නත් එපා මට මේ මේ දැන් ඊබේ සිටුවෙච්ච එක මම කරනවා වගේ මට වැටුණා. ඒක ඒකත් හරියටම අර කකුල වේදනාව සත්‍යයට බාධායි කියනා වගේ පූර්ව නිගමන වලට අහු වෙලා තියෙනවා. පූර්ව නිගමන ඕනේ නැහැ. මේ දෙක වෙලා මේ මේ වෙච්ච එක මම දැන් කරනවා වගේ වැටුණා. බයිසිකල් එකේ ෆ්‍රී වීල් එකේ ගිහිල්ලා ඒක පාට ආයතරයක් පා ගන්න පටන් ගත්තා. එහෙමද වෙලා තියෙන්නේ. ඒකද අදහස් කරන්නේ සත්‍ය පිට ගියා කියලා. ඒක වැරදි. ඒක වාර්තාගත කරන්න වෙන වෙන වෙන තාලෙට. මුනේ මෙහෙමයි කියලා. ඔව් එතකොට තවදුරටත් කියනවා මොනවද වාර්තා කරන්න කැමති. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාවේ මම පරියන්කට ගියා. පරයන්කට ගියා. පාරාංකයට ගිහින් වාඩි වෙලා මම මෙතන කියලා වාඩි වෙලා සිත සංසුන් කරගෙන නාසිකාග්‍රේට සිත යොමු කරලා මොහොතයි ගියේ හුස්ම රැල්ල එනවා යනවා දැනෙනවත් එක්කම ඊට පස්සේ මට මුකුත්ම දැනෙන්නේ නැතුව මට ඊට පස්සේ අවදි වුණා වගේ වුණා. ඒකට දැනිලා නොදැනියම දුනේ නැත්තම් පටන් ගන්නකොටදලා නොදැනියම. පටන් ගන්නකොට දැනුණා සියුම්ම හුස්ම රැල්ල දැනුණා. ඊට පස්සේ මට මුකුත්ම දැනුන්නේ ඒ දැනෙන වෙලාවේ මේ ආස්වාස මේ ප්‍රසවාස කියන විනස වැටෙනවද නැත්නම් ඒකත් නැතුවද වැටෙන්නේ? ආස්වාස ප්‍රසවාස වැටුණා. ඒක කියන්න කියලා නේ මම මෙච්චරලා මේ ඉල්ලන්නේ. එච්චරයි මට ඕනේ. මට ඕක කියන්න දෙන මොනම කතාවක්වත් ඇහෙන්නේ එක සැරයක් තමන්ගේ මූල කර්මස්ථානයේ විස්තර කියන්නේ එක සැරයක් එක හුස්මක ඒක නොකිය යන්න හදන හැටි මුළු සබාවම බහන්නේ කියලා මම කියනවා. කොච්චර ලස්සනද වමට සිග්නල් දාලා දකුණ කපලා යනවද කියලා. ඒ කියන්නේ කවදාකවත් අර කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ කොලේ කවදාකවත් කියවලා නැහැ. ඒ කොලේ ලැබිලා තියෙනවා කියලා මම හිතනවා ලැබිලා තියෙනවා. කියවන්නේ නැහැ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඇති. අද කාලේ විතර මේ පුංචි සිවුම් උපකරණ පාවිච්චි කරන යුගයක් අපේ අම්මා අප්පච්චිලා කාලවත් තිබුණේ නැහැ. ජපානයේ කරලා තියෙන සර්වේ එකක් ඕනම උපකරණයක් දෙනකොට ඒකේ හෑන්ඩ්බුක් එක දෙනවනේ. අත්පොත 100ට කී දෙනෙක් අත්පොත කියවලා උපකරණ පාවිච්චි කරන කියලා බැලුවොත් 98ක් අත්පොත කියවන්නේ උපකරණ කී ගමන් ප්ලග් කරනවා. මේ කම්පැනිට ලාභයි ගත්තා ලාභ කරපු ගමන් පිච්චෙනවා. ඒ අපිට හම්බෙච්ච මේ ලස්සන උපකරණේ බුදුහාමුදුරුවෝ අත්පොත දීලා තියෙනවා. ඕගොල්ලෝ අත්පොත කියවන්නේ නැතුව පාවිච්චි කරනවා. ඒකෝට ජාතිය භෝගිරීම විතරයි මේ උපකරණේ සිද්ධ වෙන්නේ. ඒකට නම් අත්පොත ඕනේ නැහැ. <laughs> ඒක ඉබේ සිද්ධ වෙනවා. බුදුසසුනසික පෙන්ලා දෙන්න කියනවා වම තියෙනකොට වම කියලා මෙනේ කරම බුදුහාමරන් එහෙම කියලා නෑ. ඇත්තට මහසීත අඩෝගේ සවන්ති කියලා තියෙන්නේ. වම තියෙනකොට වම කියලා මෙනේ මොනවද වැටුනේ කියපන්. දකුණ තියෙනකොට දකුණ කියලා මෙනේ කරපන්. හරියට මේකට හිත යොමු කරවන්න. මොනවද වැටුනේ කියන ඕක නොකියන හැටි මම මේ පෙන්වා දෙන්න හදන දෙන්නෙකුට ගැහුවා දැන්. ඒ මටත් සිග්නල් දානවා වමට දාලා දකුණට කපන්න හදනවා මම අන්තිම නපුරු මිනිහෙක් ඔය ඇති ඔය ඕනම කෙනෙකුට මම පෙන්නන වමට සිග්නල් දාලා දකුණ කපන හැටි මන්ට ඒ බහිල කරන්න දෙන්න එපා අහුවෙන්නේ නැහැ කොහොමඩක්වත් අහුවෙන්නේ නැහැ ඒ නිසා ආයෙත් කියලා දැන් ආයෙත් පරියන්ක කියන්න පටන් ගන්නවා කියලා ඒතලා ආයෙ වර්තාවක් දෙන්න බලන්න ආනාපාන සති භාවනා කිරීමට පරයන්කෙන් වාඩි වෙලා මම එතන ඉන්නවා කියලා සිහිය පවත්වාගත්ත නාසිකාග්‍රේ ඊට පස්සේ හුස්ම රැල්ල ගැන මෙනෙහි කරගෙන යනකොට ආස්වාසේ සහ ප්‍රාස්වාසේ දැනුණා ඊටාත්ම සියුමට මොනවද දැනුනේ? එච්චර ඒකට මම මේ කන රෝල් කුල් කර දීගෙන අහගෙන ඉන්නවා. එතෙන්ද ගිහලා හිටිනවා. නාස්කාග්‍රේන් කුස්මේ ඇතුළට සිසිල්වට දැනෙනවා. උණුසුමට පිටත් වෙනවා දැනුණා. ඉතාමත්ම සීතල කියන්නේ. මම ගහන නිසා පිටිර තද කළ දෙකක් අයින්කොට ඔය දැන් හිතලා කියන්නේ. කරුණා කළ මෙන්න මේ ටික කරන්න. කරලා විල කියන්නේ දාට මහත්යන මේ උතට ඉන්න වෙන මිනිහෙක්. එච්චරයි බොහොම සරල දෙයක් මම මේ කියන්න හදන්නේ. මේක දුරදිග ගමනක් යනවා. ඕගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ ඊට පස්සේ ආපු සියුම් බාට ගියාම මොකද කරන්නේ? ඉන් එහාට ගියාම මොකද කරන්නේ කියලා. ඒ වැට කඩු පණින්න ඉස්සලම ඉස්සලාම කොතනින්ද පටන් ගත්තේ කියන බෙන්ච්මාර්ක් එක මේ රෙෆරන්ස් පොයින්ට් එක මේ සති මේ අරමුණ මේ ආලම්බණය ගැන විස්තර කරන්න ඉති මිනිස්සයා කදාකවත් මේ ක්‍රමික අනුපුරු වැඩපිළිවෙලට යන්නේ එයා උඩින් උඩින් පැනගෙන පැනගෙන යන්න හදන උඩින් පැනනොත් අල්ල ගැනෙනවා වැටෙන්නේ නැති වෙනවා. එකයි දෙකයි ආනාපානෙ වැටෙන්නේ. එතකොට යා වැඩි අවධානයෙන් ඉන්න ඕනේ වැටෙන එක දෙකෙන් පටන්ගෙන දන්න තැන ඉඳලා නොදන්න තැන යන්නේ. ඒ නිසා දන්න තැන බලලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. අර දන්නේ යන්න ඉස්සෙල්ලා. ඒක ආධුනිකයරත් වැඩගත් ප්‍රවීණයටත් වැඩගත්. හරි අපි යනවා ඊගා ප්‍රශ්නකට. මම ස්තුතිවන්ත වෙනවා මේ උසාවි කුඩුවට නගින්න කැමති වීම ගැන. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ ඊයේ අද යන දෙදින පුරාව සක්මන් භාවනාව කිරීම තුළින් මා සිතේ සත්‍ය ඊතා හොඳින් අවත්වා ගැනීමට හැකි විය. නමුත් එම සතිය ඒ අයුරින්ම තබාගෙන මම පර්යංකයක පර්යංක භාවනාවේ යෙදුන සෑම අවස්ථාවකදීම මාහට විනාඩි දෙක තුනක කාලයක්වත් මනස හුස්ම රැල්ලේ පවත්වා ගැනීමට නොහැකි විය. මේ ආකාරයට මුළු පර්යංක කාලයම පුරාවම සිදුවන බවට නිරීක්ෂණය කෙළමි. භාවනාවේ දියුණුවට ඔබ වහන්සේගෙන් පිළිතුරක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒ දින කැඳවන්න හිතෙනවා මට කැඳවන්න නැතුව කියන්න හිතෙනවා මේම කාරණා දෙකක් කියන්න. එක සක්මනේදී මට සතිය පිහිටියයි කියලා දන්නවනම් කරුණාකර ඒ වෙලාවේ අරමුණ මොකද්ද මෙනෙහි කිරුවේ මොකද්ද වැටහෙන දේ කරුණාකරලා එකතු කරන්න. ඒකෙන් තමයි අපිට ආත්ම ශක්තිය එන්නේ. චිත්ත ශක්තිය මට සතිය පිටිය කියලා කිව්වට සබාවේ කාටවත් තේරෙන්නේ නැහැ. මොකක්ද ආරමුණ කොහොඳ මෙනෙහි කරමුද වැටමුනේ. ඊට පස්සේ පරියන්කට ගිහිල්ලා ආනාපාන හොයන්න එපා ඉඳගෙන ඉන්න බව බලන්න. ඒක නෑ කැඳවලා අහනවා මට කියන්න තියෙන්නේ. තමයි මේ පාඩි වුණාට පස්සේ වාඩි වෙලා ඉන්න බව දැනගෙන යන්න පුළුවන් කවම්බට නැතිකමද මෙතන තියෙන්නේ. නැත්නම් ආයාසයෙන් ආනාපාන හොයන්න කියලා පශ්චාත්තාපයේද තියෙන්නේ මෙතන කියනවා. කැමැතිද ඒකෙනත් බැනුම් අහන්න කුටි ගන්න. නෑ මම න්‍යාය කොන්දර ඇඟේ යමාරු ඇති දැනනවා. ඒක වෙන්නේ තියංගේ තමයි නැති කරුණා කරලා ඒ ඒ දේ මූලික උපදේශ පන්තියේ තියෙනවා. වාඩිලා වාඩිලා ඉන්න තැන බලලා ඒක පත්තර වුණාට පස්සේ ආනපනෙයි. අඹාගෙන යන්න ගියොත් පිටිපස්සේ යන්න ගියොත් කිල්ලෙක්වත් යාලු කරගන්න බෑ කියලා මට අපේ පන්තියල මේ කිව්වා. උඹ වැඩක් කරගෙන බෑ. එතකොට ඇහ ගන්න එකත් එක්ක බලයන්. එතකොට වැඩේ සෙට්. මේගොල්ල පනිනවා අද එන්නත් ඉස්සලා. ඉතින් එතකොට ඉතින් කෝණ කෙල්ල කාඩපර වෙනවා. ගෙතරින් එන්නෙම කිල්ලෙක් යාළු කරගෙනම එන්නම් කියලා ඉන්නේ. හම් වෙන්නේ නැහැ. හම් වෙන ඔය වැඩේදී මම හරිම දුර්වලයි. මම ඒක මම පිළිගන්න. මාත් හරි දුර්වලයි. මම කියලා තියෙන්නේ ආනපාන කිල්ල යාළු කරගන්න යන්න එපා. මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක වැටහෙනවද නැද්ද කියලා ඒක නම් ඉදිරිපත් කරනවා නම් මේ සහභාගී වෙලා ඉන්න අනිකට ලොකු තොරතුරක් වෙයි. මොකද ඔක්කොටම අදාළ කාරණාවක් මේ කතා කරන්නේ. සමහරු තාමත්ම කනගාටුයි කියන්නේ ඔය ප්‍රශ්න කියන්නේ අන්තිම දවසේ. ඒතරට දවස් ඔක්කොම ඉවරයිනේ. නිසා මුලින් මුලින් කියන කට්ටිය නිසා මට අතු කරලා දෙන්න පුළුවන්. උපදේශ පන්ති ඇහෙනකොට ඉඳගෙන ඉන්න ඉරියව බලන්න කියන එක කන්නකටවත් ඇහෙන්නේ නැහැ. මොකද ඒ ගෙදරින් එනකොට පුරවගෙන ආවිලා තියෙන ඔළුව මම යන්නේ ආනාපාන කරන්න කියලා. ඒ නිසා උපදේශය දෙනවා. එක තමයි උපදේශي සක්මන් කරනකොට සතිය පිහිටියා කියන්නේ කොහෙද සතිය පිහිටියේ කොහොමද දන්නේ කියන එක වார்த்தාවට දාන්න. හෙටත් ලියන්න කියලා මං ඉල්ලා ඉන්නවා මේක මෙනාට ඉදිරිපත් වෙන්න බැන්න. දෙක මේ ආනපාන පිටිපස්සේ අඹා යනවා වෙනුවට තමන්ට ඉඳගෙන ඉන්න ඉරියව්ව වැටහෙනවද? ඒකේ හිත පවත්න්න වැඩි වෙලා පුළුවන් නම් ආනපානේ අමතක කරන්න ඕනේ නැහැ. ඉරියව්ව පවත්න්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආධුනිකයෙක්නි. සක්මන් භාවනා කාලය සම්පූර්ණයෙන්ම සිත පිහිටුවාගෙන කිරීමට හැකි විය. ඒ පිළිබඳව ඊතා සතුටු වෙමි. මා පර්යංක භාවනාව ඊතා උනන්දුවෙන් කළමුත් හුස්ම රැල්ල කරේ කිසේවත් හිත පිහිටුවා ගැනීමට නොහැකි විය. තවද මට දැනෙන කායික වේදනා මෙන්ම වම් නාස්පුඩුවෙන් පමණක් හුස්ම ගන්නා බව හා පිටවන බව නිරීක්ෂණය කළමි. භාවනාවේ ඉදිරි දියුණුවට අනුශාසනා කළම නෙවෙයි. තවද මා ඊට අසනීප තත්වෙන් දරුණු කායික වේදනාවෙන් මෙම වැඩසටහනට සම්බන්ධ වූවත් දැන් මට ඒ දරුණු වේදනා පහවී ගොස් ඇති බවද නිරීක්ෂණය කෙළෙමි. වහන්සේට තෙරුවන් සරණයි. ඉස්සල්ලිව ප්‍රශ්න ලිපෙකනාගේ නියුන් සහෝදරෙක් වගේ සහෝදරයෙක් වගේ කෙනෙක් ලියලා තියෙන මේ විදියම හැබැයි මේ අක්ක හරි අයියා හරි වෙන්නේ නැති. පොඩ්ඩක් වැඩිපුර තියලා තියෙනවා එක වාක්‍යයක් කියලා තියෙන ආනාපානය අහුවෙන්නේ නැහැ කියලා මම දන්නේ මම වැරදි නම් හරි ගස්සන්න ඊට පස්සේ කියලා තියෙනවා වමෙන් විතරයි අහුවේ වන්නාස් කුටියෙන් විතරයි අහුවෙන්නේ කියලා එහෙම තියෙනවා මට දැනෙන කායික වේදනාවෙන්ම වම් නාස්පුඩුවෙන් පමණක් හුස්ම ගන්නා බව හා පිටවන බව ඉතින් ඉස්සල වාක්‍යයක් තියෙනවා හුස්ම හිට පීඩා නැහැ කියලා වගේ පරියන්ක මම ආධුනිකයෙක් වී සක්මන් භාවනා කාලය සම්පූර්ණයෙන්ම සිත පිහිටවාගෙන කිරීමට හැකි විය. ඒ පිළිබඳව ඊටා සතුටු වෙමි. මා පර්යංග භාවනාව ඊටා උනන්දුවෙන් කළමුත් හුස්ම රැල්ල කෙරේ කෙසේවත් සිත පිහිටවා ගැනීමට නොහැකි විය. ඉතින් මේ වාක්‍ය දෙකකින් මම පටලවනවානේ. කොහොමඩක්වත් හුස්ම ඉතියන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා වම්නාසපුඩු විතරයි වැටෙන්නේ. ඒ කියන්නේ වම්නාසපුඩු මගේ ඇඟේ කැලලක් නෙමෙයි හුස්ම කැලලකුත් නෙමෙයි වගේ. කැමැතිද මේ කියන එක නා ඉදිරියපත් වෙන්න. එහෙම නැත්නම් මේ කියලා ඉවරලා මම සංවිධායක මණ්ඩලයට බැන්නම් ලියන එක නා කියවන්නකෝ Taman කියන ලියන දේ. ජීවන තේින්නවනේ මේක දැන කියන හුස්ම කොහොමඩක්වත් වැටෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා කායික වේදනාස්යෙන් මට වම්නාසුඩේ හුස්ම යනවා වැටෙනවා. ඉතින් මම මේ පැත්තකින් අහගෙන ඉන්න මම කරකොලත් ඇරියා. කැමැතිද ඒකේනා මේ දංගෙඩියට බෙල්ල තියන්නේ? නිසා මම ඉල්ලා හිටිනවා අපි මෙතෙක් සාකච්ඡා කරපු එක බලලා ඒ කීප එකන ආයෙත් කොලයක් අරගෙන ඔබ ලියලා දාන්න. හරි ඉස්සලා උපදේශ මතක තියාගන්න. සක්මනේ වැටුණා කියන්නේ ඉන්න එපා. වැටුනේ මොකන්ද කියලා. කොහොම මොකෙන්ද මම සාර්ථකුණයි කියලා කියන්නේ. දෙක පාඩුණාට පස්සේ මේ ඉන්න ඉරියව වැටෙනවද? වැටෙනවනම් ආනපන නැතුණාට ප්‍රශ්නයක් නැහැ. එක තැනක වැටෙන්නෙම නෑ කියලා ආයතරක් වම් පැත්තේ විතරක් වැටෙනවා කියලා තර කියන තරමට මේ ලියන එක එක්ක කරවලේ ලියන්න බැත්තේ. නැත්තම් කන්නාඩි ටික දාන්න තු ලියන්න ඇති. ලියුමක පේන්නේ නෑනේ එතකොට. මං කියනවා ඒක සංවිධායක මණ්ඩලේ කියවලා එයාට මම නැතුව කියලා දෙන්න. කන්නාඩි ටිකක් අරන් දෙන්න. ලයිට් එක දාලා දෙන්න. මට කරනවට වැඩිය එක ලේසි. මම කරනවට වැඩිය එක ලේසි. අපි මේ ප්‍රශ්නේ බැහැර කරලා යනවා. නමුත් මං ඉල්ලා ඉන්නවා අනිත් දවසේ තොරතුරු ඇතුව එක නැවත ලියන්නයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආධුනිකයෙක් මේ සක්මන් භාවනාව කරන විට මට සිතුවිලි ගොනු ගොනු සිතට පැමිණෙන බව නිරීක්ෂණය කෙළෙමි. එවිට සක්මන් වලවේම නැවති එම සිතුවිලි පහව යනතුරු එකතන සිටගෙන සිටිමි. නැවත මනස පිරිසිදු වූ පසු සිත පිහිටුවා සක්මන කරගෙන යමි. මෙලෙස කීප අවස්ථාවකටම සිදුවේ. පර්යංකයේද මෙලෙසට සිතුවිලි පැමිණෙන බව නිරීක්ෂණය කළෙමි. මෙම සිතුවිලි සමග සිත සටන් කර පළවා හැරීමෙන් අනතුරුව නැවත සිත හුස්ම රැල්ල වෙත ඊතා සුළු මොහොතකට රඳවා තබා ගැනීමට හැකි විය. මම ඉදිරියට යෑමට අවශ්‍ය උපදෙසක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් දවසේම තිබුණ මූලික අඩුපාඩුකම තමයි ආනපාන වැටෙච්ච වෙලාව එකක හරි විතර ලියලා නැහැ. කොහෙදෝ නැති හිතවිලි කතාවක් එක තමයි මුළු කතාවම යන්නේ හිතවිලි කියන එක මූල කර්මත්තානේ කරගෙන. ඒක නිසා සක්මන් කරනකොට හිතවිලි තියෙනවා කියලා කියමු. ඒ හිතවිලි තියෙද්දි තමයි ඇවිදින්මින් ඉන්න බව වටහා ගන්න පුළුවන්ද කියලා මම දැනගන්න කැමතියි. නැත්නම් ඇවිදිල්ල නැත කරලා මම හිතවිලි තියෙන නිසා හිටගෙන ඉන්නවා. ඒකෝට මම මේ හිටගෙන ඉන්නවා කියනක වටහා ගන්න පුළුවන් තරම් දැනුමක් තියෙනවද කියලා මම දැනගන්න කැමතියි. එතකොට නම් මට පෙන්න තැකි ඊගාවට යන්න ඕනේ මේ ඉංගිය. කැමති දේ එළියපෙන්න ඉදිරියපත් වෙන්න. ඊට පස්සේ පරියන්කයට ගියාට පස්සේ මේ හිතවිලි තිබුණට ඉඳගෙන ඉන්න බව වටහා ගන්න පුළුවන්. එහෙම නැත්නම් Taman ඉඳගෙන ඉන්න බවවත් වටහා ගන්න බැරි තරම් හිතවිලි තියෙනවද කියන එක දන්නවනම් මට මේ ඉදිරි ගමනක් හේත හැකි කෙසේ නමුත් කිසිසේත්ම අර මූල කමඨහන වார்த்தාවක් කියන කොලේද කුලඟක්වත් ඇදලා නැහැ. ලියන්නේ ඊයේ බණක්වත් අහලා නැහැ. ඊයේ බණ දිගටම කිව්වේ මේවා නැති කෙනෙක් ලෝකේ නැහැ. ඒ තියෙද්දි පුළුවන් ද බලන්න ඉඳගෙන ඉන්න බව දැනගන්න, ඇවිදින බව දැනගන්න, ඉඳගෙන ඉන්නකොට හුස්ම ටිකක් එකක් හරි දැනනවනම් ඒක අගේ කරන්න කියලා. ඉතින් අර ඒ ඇහෙන්නේ නැතුව කොහොම හරි කියන්න ඕන දෙයක් කියලා තියෙනවා. නමුත් ඒකට වේලාව නාස්ති වීම ඊට වැඩි අඩු කරගන්න උත්සාහ කරමු අපි හෙට වෙනකොට. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මීට පෙර මෛත්‍රී බුද්ධානුස්සති මරණානුස්සති වැනි භාවනාවන් මිස ආනාපාන සතිය වැඩි දුර ප්‍රගුණ කර නැත. මා ආනාපාන සතිය වැඩිවීමට පටන්ගත් විට මට හුස්ම වැටීම දැනෙන්නේ නැත. බඩට අත තබා ගත්තද එද ඊටාම එද ඊටාම සියුම් මා දැන් මෙතන සිටීමේයි මෙනෙහි කළමි. ඉලස පයක් වුවද එක දිගට අපහසුවකින් තොරව සිටිය හැක. වරින් වර සිතුවිලි බාධාගෙන දෙයි. නැවත මා දැන් මෙතන සිටීමේයි මෙනෙහි කරමි. භාවනා වාර දෙක තුනක්ම එලෙස සිටීමෙන් කිසියම් දියුණුවක් දැනෙන්නේ නැත. මේ தත්ත්වය ගැන පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒකේ තමයි අඩු ගානේ තමයි ඉඳගෙන ඉන්න බව. නැත්නම් මම දැන් මෙතන කියන එකට හිතගන්න තරම් උපදෙස් ලැබලා තිනවා. ඉතින් ඒකේ නා දන්නවනම් මෛත්‍රී භාවනාවේ එක වාක්‍යයක් තමයි සුඛී අත්තාන පරිහරාමි. මට මේ ලැබුණු ආත්මේ මං සෝසේ පරිහරණය කරන්නෙම කියලා. ඉතින් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියන්නේ ඕක තමයි මෛත්‍රී කියන්නේ. ඉතින් ඒකල කියලා තියෙන මට මොනවක්වත් වැටහුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හිටියා තමයි. ඒ වුණාට මට වැටහුන්නේ නැහැ. ඒකලිට බලන්න ඉඳගෙන ඉන්න එක Taman සුවසේ ඉන්නවද මේ? නැත්තම් දණ්ඩු කන්දේ ගැහුවා වගේ උල තියලා වගේ එහෙම නැත්තම් කුරුසෙත් තියලා එන ගහලා වගේද තියෙන්නේ නැත්තම් පහසුවෙන් ඉන්නවද කියලා. ඒක තමයි අත්තානං සුඛී පරිහරාමි නැත්තම් සුඛී අත්තානං පරිහරාමි. ඒකාගේ කරන්න බැරි කෙනෙකුට කතාවකන් නිවන් දකින්න බෑ. එයා බලාපොරොත්තු වෙනා නිවන් පුරයක් කියලා වෙනම තැනක් මේ ලැබිච්ච එක අගය කරන්න දන්නේ නැත්තම් අගය කරලා නැති බව කියලා තියෙනවා. ඒ කියන්නේ Tamanne කිසිම මෛත්‍රයක් නැහැ. පිට ගියාම කෙන් චල්චරු ගන්නවා කෙන්දිරි ගන්නවා. නමුත් මේ කයට ගෙනලා තියෙනකොට කියනවා මොනවත් නැහැ කියන. තියෙනවා නම් මේ ලෝකේ තියෙන කෙලෙස් විතරයි. මොනවත් නැහැ කියලා කියන කෙලෙස් නැහැ. ඉතින් ඒකට අඬනවා නම් ආයෙ කෙලෙස් ටිකක් තමයි දෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රිය කියන එක දන්නේ නැහැ. ඒ නැත්නම් ඇති හැටිය දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ භාවනාවේ ලබන දින උත්ස්ම දියුණුවක් සුම පැය දෙකක් ඉඳලා තියෙනවා. නමුත් මේකේ මේ গিදර ගෙනියන්න මුරුක්කු වගේ දෙයක් හම්බෙලා නැහැ. එහෙම නැත්නම් මේ බිබික්කම් වගේ අයිස්ක්‍රීම් වගේ දැන් ඒක ඉල්ලනවා මගේ එනිසා මට කියන්න පුළුවන් මේ පැය දෙකම විශාල ජයග්‍රහණයක් මොන කිසිම කෙලෙසයක් නැහැ ආත්මයේ සෝසේ පරිහරණය කරලා තියෙනවා නමුත් මෙයාගේ බලාපොරොත්තු සන්තුෂ්ත වෙලා නැහැ මොකද අධික බලාපොරොත්තු තියෙන නිසා ඒ නිසා අනිත් දවසෙත් කියලා වාඩි වෙලා පැයක් මගෙන් කාය කර්ම සිද්ධ වෙලා නැහැ, වචී කර්ම සිද්ධ වෙලා නැහැ, මනෝ කර්ම සිද්ධ වෙලා නැහැ. ඒ පැය හිත පිවිතුරුයි, හිත පිරිසිදුයි, හිත නික්ලේශී, හිත ക്ഷേම භූමියක ඉඳලා තියෙන කෙනෙක් දන්නේ නැත්තම්, ඒක මෛත්‍රී බව දන්නේ නැත්තම් මම කියනවා පැහැදිලිවම මෛත්‍රී භාවනාව පිළිබඳව හැඟීමක් නැතිකම තියෙනවා. ඒ නිසා මේකම මේ ඉන්න දවස් හතරෙන් පුරුදු කරන්නේ ඒ කෙනාට වැටෙන්නේ නැති වුණාට මම පැහැදිලිව සාතිකයක් දෙනවා මේක අගය කරපු දවසේ මේක වටිනාකම තේරුම් ගත්ත දවසේ ඔය ධර්මීය අරසාව Tamanට ලැබෙයි. දැන්ට ලැබිලා තියෙන ඉතින් ඒක පිළිගන්න නැති එකයි ප්‍රශ්නේ. ඒ නිසා ආනාපාන කරලා තියෙන්න ඕනෙත් නෑ. බුද්ධානුස්සති මෛත්‍රී කරලා තියෙනක නුසුසුකමකුත් නෙවෙයි. ඉස්සර ප්‍රශ්න දෙකට දීපු උත්තරේ තමයි ඉඳගත්ත වාසී ඉඳගත්ත බව දන්නවනම් බුදු උණයි කියලා හිතාගන්න. රහත් උණයි කියලා හිතාගන්න. ඒකට බලන්න කොච්චර වෙලා මේ කය හිත ඒ මම දැන් මෙතන කියන සහන් එළියේ සාන්තිකරත්වයේ පවත්වන්න පුළුවන්ද කියලා. දිගට කරන්න පහු වෙනකොට වැටෙයි. ඒක අගය කරන මට්ටමින් කරනකොට විශේෂයෙන් වැටෙයි කියලා මම විශ්වාසය පළ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ පරයන්ක භාවනාවේදී ආනාපාන සතියේ සිටින විට හුස්ම රැල්ල කෙමෙන් වේකී ගොස් ශරීරය භ්‍රමණය වන්නාක්සේ දැනුනි. සමහර අවස්ථාවලදී ඉස ඉදිරියට නැඹුරු වේ. ශරීරයේ ඊතා තදින් භ්‍රමණය වන විට අපහසුතාවයක් දැනේ. මා වාඩි වී සිටින බව මා දනී. එමෙන්ම විදුලි පංකාවේ සුළං නිසා නාසිකා අග්‍රයේ හුස්ම රැල්ල දැවටීම අරමුණු කිරීමේ අපහසුතාවයක් ඇත. ඇතද නැතද? ඇත. එච්චරයි. එච්චරයි තමයි. කොහොම හරි හුස්ම ගන්න වැටහීම තියෙනවා. ඒ වැටහීම අපහසු කර වෙලා තියෙනවා කියලා කියනවා මේ ෆෑන් එක නිසා. ඒ නිසා මට පේන්න තියෙන වෙලාවේ හුස්ම වැටහීම ලොකු ප්‍රත්‍යක්ෂණයක් මේ කැරකුණාට මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් සතිය පිටවන්න ඕනේ අරමුණ දුරස්ත නෙමෙයි මේ හුස්ම ෆෑන් එක නිසා හෝ දැනෙනවා නම් ඒ දෙකෙන් තමයි Taman දැනගන්නේ මම පිටපොට ගිහිල්ලා නැහැ කියලා. යම් වෙලාවක මේ භ්‍රමණය වෙන වෙලාවේ ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි වුණා නම් හුස්මේ හුලං නොවැටි ගියා නම් සැක වැඩි වෙනවා. ඒ නිසා මේ දෙක තියාගෙන ඉන්න මම පිටපොට ගිහිල්ලා නැහැ කියන්නේ. භාවනාවත් හරියනවා. ඉතින් ඒක නිසා අනිත් දවසේ මට ලෑස්ති වෙලා යන්න. මේ තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. Taman හිතන දේ නෙවෙයි වෙන්නේ. නොසිතපු දෙයක් වෙනවා. ඒකට බය වෙන්න එපා. සද්ධාව කැඩෙන්නේ නැහැ ඇඟ කැරකුණාට. සීල කැඩෙන්නේ නැහැ ඇඟ කැරකුණාට. ආනාපානෙට ෆෑන් එකවත් නැහැ කියලා සතිය කැඩෙන්නේ නැහැ. මේ කැඩෙන්නේ නැහැ කියලා බලන්න ඕකෙදී ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ ඇඟ කැරකනකොට මගේ ශද්ධාව කැඩෙයි. ඇඟ හෙල්ලුනහම මගේ සීල කැඩෙයි. ෆෑන් එක නිසා මට දැනෙන හුස්ම නිසා සතිය කැඩෙයි කියලා අර සතිය පිහිටවන තියෙන කාරණා පිළිබඳ සැක උපදවනවා. ඒ කියන්නේ ලෑස්තිලා ගිහිල්ලා නැහැ. අනිත් දවසේ දැන් කමටහන සුද්ධ වුණා නම් ලෑස්තිලා යන්න. මිලත් වැඩි දේවල් වෙන්න පුළුවන් ගිනි කන්දක් පුරන වගේ දැනෙන්න පුළුවන් සුලි සුලම් වගේ දැනෙන්න පුළුවන් ජල ගල්මක් වගේ දැනෙන්න පුළුවන් භූමිකම්පා දැනෙන්න පුළුවන් මේ සෑම දෙයකින්ම කියන්නේ ධාතු මනසිකාට ක්‍රියාත්මක වෙනවා ඉතින් මේ ධර්ම මතු වෙනකොට බය වෙන්න එපා මූණට පණ මුල් කියලා ගහන්න එපා එන්න අරින්න එන්න නම් සද්ධාව තියෙනවා කැඩලා නැහැ කියලා විශ්වාසයක් තියෙනවා මගේ සීලේ තියෙනවා කැඩිලා නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. මට සතිය තියෙනවා ඒකයි මේ විස්තර දැනෙනවා කියලා ලියනවනම් ওই විදිහට නෙමෙයි ලියන්නේ ජයග්‍රහයි විදිහට ලියන්නේ. ඒ ජයග්‍රහයි විදිහට කමන යන්නත් එහෙම ලියන්නත් යෝගාවචරගේ ආකල්ප වෙන්න ඕනේ අනිද්දාශ මේකට ලෑස්ති වෙලා භවනා කරන්න. කෙරුවට පස්සේ පීම බයිනෝ ඉස්සරහට. ගෞරවතර ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකෙක් මේ සක්මනේදී හොඳින් සිත පිහිටුවා ගතිමි. එහිදීම පරයන්ක භාවනාව කළෙමි. සිත හුස්ම පවතින විටම ඊට දීප්තිමත් කාපයයට හුරු වර්ණ දිස්විය. එවිට හුස්ම පිළිබඳ තිබූ සිත පිටගේ බව නිරීක්ෂණය කළෙමි. ආලෝකයෙන් සිත වෙඳී ගිය නිසා භාවනාවෙන් පිටවීමි. නැවතත් සක්මන් භාවනාවෙම යෙදුණෙමි. ඉන්පසු මේ සක්මනද කියන්නේ පරියන්කේ දවලා යනකොට. මේ ඉස්සරවල කියන්නේ පරයන්ක භාවනාවයි. නැවත මුලින් ඉඳලා කියනවා. මම හිතන්නේ මට පැටලුණා. ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ සක්මනේදී හොඳින් සිත පිහිටුවා ගතිමි. එෙහිදීම පරයන්ක භාවනාව කළෙමි. සිත හොස්ම රැල්ලේ ඉඳගනයි ඉඳගන එකයි හිටගන එකයි දෙක එකවට කරන කෙනෙක් නම් මම දැකලා නැහැ මේ ලෝකේ. පරයන්කේ කියන්නේ ඉඳගෙන ඉන්න එක. සක්මන කියන්නේ හිටගෙන ඉන්න එක මේ එන ඇතින් අර කකුල් නැති කට්ටිය පස්සෙන් යනවා දැකලා තියෙනවා. අන්න ඒව කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ දක්වන පරියන්කේ කියන වචන දෙක පටවගෙන තියෙනවා. මම එතන ජීව පරියන්කේ හිටියයි කියපු ගමන් ඉතින් මගේ වයර් මාරු වෙනවා. කවුද? හරි එතකොට ඒ හිටගෙන නෙමෙයිනේ. ඉඳගෙන. එතකොට මම සක්මණෙන් ගිහලා පරියන්කේට ගියා. ඒ වාක්‍ය තිබ්බනම් මේ පරිච්ඡේද දෙක වෙනස්. අර පරිච්ඡේදය මේ පරිච්ඡේදය පැටලිලා තියෙන්නේ. හොඳයි පිරිසුදු කිරීම වටිනවා. යන් ඉස්සරහට යන්න. කහපෑයට හුරු වර්ණ දිස්වේ. එවිට හුස්ම රැල්ල පිළිබඳ තිබූ සිත පිට ගිය බව නිරීක්ෂණය කළෙමි. ආලෝකයෙන් සිත බිඳී ගිය නිසා භාවනාවෙන් පිටවීමි. නැවතත් සක්මන් භාවනාවෙම යෙදුණෙමි. ඉන්පසු හිත විසුරන නිසා භාවනාව සාර්ථක නොවුනි නොවුනි බව දැනේ. භාවනාවේ දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් මට වෙලා තියෙන විදිහට සම්පූර්ණ භාවනා සාර්ථක වෙලා තිනවා. අසාර්ථක උනායි කියලා කියන්නේ මොන කාරණාවෙන්ද කියන එක මම දැනගන්න කැමතියි. මේ භාවනාව මට දැන් හරි ගිල්ල නැහැ කියන එකට එළවෙන්න මොන සාක්කියද උදව් උනේ කියලා. මට අසාර්ථක උනායි කියන්නේ. කැමැති දෙය ලියපෙකනා මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්න. මේ කියන ඉච්චර ගණන් ගන්න ප්‍රශ්න වැදගත් නැහැ කියන එකයි මේ ලියලා තියෙන කරුණු වල ඉන්නවා බොහොම ලස්සනයි තොරතුරු ටික. මත ඒක නා කියනවා නම් මට මේ භාවනා වැරදිලා කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒ මොකද කිය. මෙච්චර ලස්සන විස්තර ලියන්න පුළුවන් වෙන නිසා. ඒ වුණත් එකක් කියත හැකි මේ දැනිච්ච ගමන් කියලා ඉඳගෙන ඉන්නයි දැනිච්ච ගමන් කියලා හිටගෙන ඉන්න කරන්නේ නැහැ. පැයක් සක්මන් වෙලා සක්මන් කරන්න පරියන්ක වෙලා පරියන්කේ කරන්න. ওই විදිහට මේ ඉඳක පොඩ්ඩක් හරි ගිය ගමන් පරියන්ගට එනවා ආය පොඩ්ඩක් හරි ගිය මම හරි ගෙන් දන්ත සක්මන්ට යනවා කිව්වොත් ගුණයක් එන්නේ නැහැ ඒ නිසා කාලසටහන විදිහට කරන්ඩ සක්මනේ ඉන්නකොට ඉඳගන්න හිතෙනවට හිත ගන්න යන්න එපා විනාඩියක් විතර වාඩි වෙලා ඉඳලා ආය යන්න සක්මනට ඒල ආනපන සතිය භාවනා කරන නෙවෙයි අර කරගන්න බැරිකම නිසා නිදිමත ගතියක් නිසා හෝ තෝන්තු ගතියක් නිසා වාඩි වෙනවා මිසක්කා වාඩි වෙලා කරන භාවනා මෙහෙදි කරන්ඩ එනකන් ඒ ඉන්න ආසනය කරන එක පැයක් කරන්න. නැත්තම් ගොනු කරගන්න මනෝත ලැබිලා තියෙන තොරතුරු හොඳයි. වචන දෙක තුනක් තියෙනවා පටලවා ගන්න. නමුත් මේ අන්තිමට දීලා තියෙන එක කැඩුනා කියන එකට සපෙල උත්තර දෙන්න බැරි නම් මම දෙන්න හදන අර්ථකථනේ වැරදි කියනවා කියලා මම තාම. ඒ නිසා මම කියනවා මේ විදිහටම දිකට කරන ගම සක්මන පරියන්කේ ලස්සන කාලසටහන හැටියට කරලා නැවතත් ඇටලිය නිකිතව ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින උදෑසන ආනාපාන සති භාවනාව කිරීමට පටන් ගත්තෙමි. කය සැලවීමක් නොකර විනාඩි 20ක් පමණ මූලස්ථාන කර්මස්ථානයේ සිහිය පවත්වා මූලස්ථාන කර්මස්ථානයේද මූල කර්මස්ථාන. මේක මූලස්ථාන කියලා තියෙනවා. ඒක මූල කර්මස්ථාන වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. හොඳයි කියවනේ. සිහිය පවත්වා ගතමි. ඉරියව්වේ වෙනස් ඉරියව්වේ වෙනස් නොකිරීමට දැඩි වීරයක් ගත් අතර එම අවස්ථාවේ දෙනෙත් වලින් කඳුළු ගැලූ අතර තුනටි ප්‍රදේශයේ දැඩි වේදනාවක් දැනෙන්නට විය. එම ප්‍රදේශය විනාඩි 5ක් පමණ නිරීක්ෂණය කිරීමේදී වේදනාව ඉබේම නැති වී ගියේය. ඉන්පසු දෙයත් සහ දෙපා වලින් ගින්දර පිටවෙනවා වැනි දැඩි රස්මයක් දැනිනි. තව ස්වල්ප වේලාවක් ශරීරය ඇතුළත නලින ගතියක් උදාහරණ උදා කරන අතර අත්වල කකුලේ දැනෙන්නේ. ටික වෙලාවක් වේදනාව නොදැනී ගොස් පියවිසිය එන විට සිතට සෝයක් දැනෙන්නට විය. ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේදී වේදනාව හරහා ක්‍රමයක් ලැබෙන බව අසා ඇත්තෙමි. මෙය මීට ප්‍රථම මා නොලබූ අත්දැකීමක් වැවින් එය එම සොය අත්හැරීමට උත්සාහ කළද නිරන්තරයෙන් සිහිවේ. කරුණාකර උපදෙස් ලබා දෙනස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආයිසරය මුළු එකම කියවන්න ලියලා තියෙන ලියපන එච්චර පිසුද්ද. අද දින උදෑසන ආනාපාන සති භාවනාව කිරීමට පටන් ගත්තෙමි. කය සැලවීමක් නොකර විනාඩි 20ක් පමණ මූල මූලස්ථාන කියලා කියන්නේ මූල මූලස්ථාන කර්මස්ථානයේ සිහිය පවත්වා ගතිමි. ඉරියව් වෙනස් නොකිරීමට දැඩි වීරයක් අතර එම අවස්ථාවේ දෙනෙත් වලින් කඳුළු ගැලූ අතර තුනටි ප්‍රදේශයේ දැඩි වේදනාවක් දැනෙන්නට විය. එම ප්‍රදේශය විනාඩි 5ක් පමණ නිරීක්ෂණය කිරීමේදී වේදනාව ඉබේම නැති වී ගියේය. ඉන්පසු දෙයත් සහ දෙපා වලින් ගින්දර පිටවෙනවා වැනි දැඩි රස්නයක් දැනිනි. තව ස්වල්ප වේලාවක් ශරීරය ඇතුළත නලියන ගතියක් අත්වල කකුලේ දැනිනි. ටික වේලාවකින් වේදනාව නොදැනී ගොස් පියවි සිහියට එන විට හිතට සොයක් දැනෙන්නට විය. ඔබ වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමේදී වේදනාව හරහා ක්‍රමයක් ලැබෙන බව අසා ඇත්තෙමි. මෙය මීට ප්‍රථම මා නොලබපු අත්දැකීමක් බැවින් එම සෝය හරීමට උත්සාහ කළද නිරන්තරයෙන් සිහිවේ. කරුණාකර උපදෙස් දෙන ලෙස කර තිනවා ඒ ක්‍රමයේ අතහැරීමට උත්සාහ කරත් නිමත එනවයි කියලා. ඉතිස්සන ලේදිනා වේදනාහාරා ක්‍රමයක් ලැබිය හැකි කියලා මෙන්න මේ වචන දෙක නිසා මේ ඉතල තියෙන මූලස්ථාන කර්මස්ථාන කියලා අනිත් වගේ මේ කියන්න හදන දේ වචන හැසිරීමේ දුර්ලභම නිසා සංනිවේදනය වෙන්නේ කැමැතිද මොකද්ද මේ අන්තිම වාක්‍යෙ ඉස්සලා වාක්‍යෙ මේ කියන්න හදන්නේ කියලා. මේ ඒ වාක්‍ය ඒ දුෂ්කර වාක්‍ය තුන කියවන්න අන්තිමට ඉස්සලා වාක්‍ය තුන. දේවිසිහියට එන විට හිතට සෝයක් දැනෙන්නට විය. ඔබ වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමේදී වේදනාව හරහා ක්‍රමයක් ලැබෙන බව අසා ඇත්තෙමි. සුවය. සුවය. වේදනාව හරහා ක්‍රමයක් සුවය. සුවය. හරි. ඒක ඒක ඒක ගැටයක් ලියුණා. ඊගාවෙක් කියවන දිගට කියවන සුවයක් ලැබෙන බව අසා ඇත්තෙමි. මෙය මීට ප්‍රථම මා නොලබපු අත්දැකීමක් බැවින් එම සුවය අත්හැරීමට උත්සාහ කළද නිරන්තරයෙන් සිහිවේ. ඔව් එතකොට ඒ කියන්නේ සුවයක් ලැබීම අත්හැරීමට උත්සාහයක් කරලා තියෙනවා. ඒක සාර්ථක වෙලා නැහැ. ඔව් එතකොට ඔයි අන්තිමට ඉවර කරන්නේ කොහොමද? කරුණාකර උපදෙස් ලබා දෙන සෙනු ගෞරවයෙන් ඉල්ලා. ඒක දැන් කියන්න බලන්න භාවනාව වේදනාව බලනින් දැති වේදනාව හරහා බැලුවොත් ආනපන පින්නුනත් නැත්නම් හරහා බලන්න ගියාට පස්සේ සෝයක් තියෙනවා කියලා අහථා වෘද්ධක් තියෙනවා දැන් සිද්ධ වුණා. ඒතකොට මේ ලැබිච්ච සුවය නැති කරන්න උත්සාහ කරන්න කියලා මොනම දෙයක් හරි ඉදිරියට આવොත් නැති කරන්න හෝ වඩන්න කියලා කවදාකවත් බණක කියලා තියෙනවා. නෑ ඒකනේ ස්වාමීන් වහන්සේ මම අදහස් කරේ දැන් වේදනාවක් නැතුව ස්වාමීන් වහන්සේ කියලා තියෙන සමහරට බබෙක් හම්බෙන්නුණත් වේදනාවක් දැනුණෙන් පස්සේ කියලා ඒ කියන්නේ ඒක නිසා මම වේදනාව බලාගෙන හිටියා. ඊට පස්සේ වේදනාව බලාගෙන හිටපුවම ඒක නැති වෙලා මේ දැනුන්නේ මොකද්ද ඊට පස්සේ උනේ කියලා ආනාපාන සතියේට මේ ආසස් ප්‍රාසස්ට මම නැවත ගත්තා මේ හිත ඊට පස්සේ මොකක්ද කියලා දැනුන්නේ ඊට පස්සේ වේදනාවක් දැනෙන්නේ නැතුව ටික වේලාවක් යනකොට මේ සමාධියක් මම දන්නේ නැහැ කියන්නේ සුවයක් වගේ දැනුණා ඊට පස්සේ මට ඉතින් හිතුණා මේක වෙන්න ඇති සමහර විට අර සමාධියෙන් ඉන්නවයි කියලා එහෙම කියලා තමයි ඒක හිතුනේ ස්වාමීනන්ද. ඒත් ඒක අයින් කරන්න උත්සාහ කරා ඒක අයින් කරගන්න බැරි වුණා උපදේශයක් දෙන්න කියලා මේ ලියලා තියෙන එකෙන් තේරෙන්නේ. නෑ ස්වාමීනන්ද මෙහෙමයි දැන් දැන් ඊයේ බණ්ඩට ස්වාමීනාංශ කිව්වානේ මොකක් හරි මේ ධර්මදේශනාවේදී සතුටක් ආපුවම ඒක අල්ලන්නත් එපා දුකක් ආවම අල්ලන්නත් අයින් කරන්න කියලා කිව්වේ නෑනේ ඒකට. අයින් අයින් කරන්න නෙවෙයි ස්වාමීනාංශ. අයින් කරන්න අයින් කරන්න නෙවෙයි ඒක ගැන ඇල්මක් තියෙනවා අන්තිමට ඉස්සලා වාක්‍යයේ මේ ඇති සපත අයින් කරන්න මම උත්සාහ කරා. ඒක සාර්ථකුනේ නෑ උපදෙස් දෙන්නේ කියලා. නෑ ස්වාමීන් අයින් කරන්න නෙවෙයි. ඒක මට අයින් කරන්න කියන්නේ ඒක සතුටක් මට දැනුණනේ. ඒ දැනෙච්ච එක දැන් ඇත්තටම අපි ඒකට ඇලෙන්න හොඳ නෑනේ. නෑ ඇලෙන්න හොඳ නැතුව හරි සතුටක් දන්නවා ලියලා තියෙන එක ප්‍රශ්නයක් නෑ. එතකොට මේ සතුටක් දැනලා දැනගන්න එකද හොඳ නැත්නම් සතුටක් දැනලා නොදැන ඉන්න එකද ගත්තොත් එහෙම වඩා හොඳ දන්නේ එකනේ. ඒ දන්න එක සතුට නැති කරන්න හෝ පාවිච්චි කරන්න ගිය ගමන් ওই අවබෝධ චක්‍රය කඩලා ගිහිලා ඉතින් චින්තාමය පැත්තට භාවනාව යනවා. අන්තිකේ ඔය හිතනේම නෙවෙයි ලියවිලා තියෙන්නේ. මෙතන වචන වගේක් තියෙන අපි වන්න සිංහල භාෂාවේ ඕක නෑ මේකේ. මෙතන සඳහන් වෙලා තියෙන්නේ ආ ඔන්න ඔන්න තියෙනවා ලියවිලා. අපි දෙන්න එක ඉස්කෝලේට ගිහිල්ලා තියෙන මට ඒක හරිම කනගාටුයි. ධර්මදේශනා ශ්‍රවණ කිරීමේදී වේදනාව හරහා සුවයක් ලැබෙන බව මා ආසා ඇත්තේ මේ. මෙය මීට ප්‍රථම මා නොලබපු අත්දැකීමක් බැවින් එම සුවය අත්හැරීමට උත්සාහ කළද නිරන්තරයෙන් සිහි වේ. ඒක හරියට නිගමේ බබෙක් හම්බුණ අවජාතකයා මේ දරුවා මරන්නේ කොහොමද කියලා අහනවා වගේ. ස්වාමීන් වහන්සේ කියන්නේ අර වේදනාව කරා. ඒක හරි. ඔය කියන එක නෙවෙයි මේ ලියන කියන කොලේ ලියන්නේ වෙන මිනිසෙක්, කියවන්නේ වෙන මිනිසෙක්, අහන්නේ මම. මේ එතන තියෙන ගැටේ මම මේ ලියන්න ධර්මයට අපිට එන්න පුළුවන්. ඒක ඒක සම්පූර්ණ විවෘත මාත්‍රකාවක්. ඉතින් මේ හැම දෙයක්ම එක්ක මිරි කරලා දාන එක්ක විසි කරන්න හදන. මේ ඇති දේ ඇති ඇතිට වාර්තා කරන්න. එච්චරයි මගේ ඉල්ලීම. කිසිම දෙයක් ඒක නරක කරන්නේ අයින් කරන්න හැදෙනවා. ඒක ප්‍රශ්නේ නෑ. මට අයින් කරන්න හිතුණා. ඒක ප්‍රශ්නේ නෑ. ඒක නෙවෙයි. ඒකත් හිතෙන දෙයක් නේ. මේ ඇති දේ ඇතිට වාර්තා කිරීම මිස කිසිම දෙයක් වෙන් කරන්න ඕ ලබා ගන්න ඕ තටමඬ ගිය ගමන් අර නිසින්ින්ද යන අහිංසක භාවනා පැත්තකට ගිහිල්ලා චින්ත රටාවත් දිගේ එහෙම නැත්නම් චින්තාමය ඥානත් දිගේ සබාවම නොමග යනවා. අපි මේ කතා කරන්නේ ලියලා තියෙන වචන හරහා. මේ හොඳයි. මේක අපි සතුටු වෙනවා හොඳයි. ඒක සතුටු වුණත් ලැබිච්ච දේ හසුරව ගන්න දක්ෂ වෙලා නැහැ. හසුරව ගන්න ගත්ත උත්සාහය ලියන්න දක්ෂ වෙලත් නැහැ. හැබැයි ඒ වැරද්ද හරහා මිස ඕක කාදාවත් හංගලා ඉදගෙන හදන්න පුළුවන් දෝෂයක් නෙවෙයි. අපි මේක කොහොමද ඉලිලක් කරන්නේ? ඉලක්ස ප්‍රසිද්ධ සභාවේ අපි තේරුම් අරගන්න ඕනේ අපි ලියන්න ගියාට ලියන දේ නෙවෙයි ලියෙන්නේ. ලියන්න ඕන දේ නෙවෙයි ලියෙන්නේ. කතා කරනකොට ඊට හුඟක් අමාරුයි. ඒ නිසා මේ විදිහට කරගෙන යනකොට මේ වේදනාවක් ආවනම් වේදනාව සතිය පිටවන්න ආධාරකයක් කරගන්නවා මිසක් ආධාරක වෙනව ඇත්තටම ඒ බව මිසක් මේ වේදනාව නැති කරන්න උත්සාහ කරපු ගමන්ම අපි වදකෙක් එහෙම නැත්නම් වනස්සිතවිලි ඇති කරන කෙනෙක් බාටපත් වෙනවා. එතකොට කියන්න මට වේදනාවක් ආමිකව අයින් කරන්න හිතුණා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අයින් කරන්න හිතුණයි කොට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට උදව් කරන්න එපා. උදව් කරපුව ගමන් වෙන්නේ මොකද්ද? මේ ස්වභාවයෙන් මතුවෙච්ච යථාභූතය අපේ මති මතාන්තරින් යට කරන්න හදපුවාම භාවනාව විකෘති වෙනවා. නිසා මේක දිගට පුහුණු කරන්න පුහුණු කරන ගමන් නැවත නැවත ලියන්න මට අනුවර්තයි. එතකොට අපිට සුද්ධ කරන්න පුළුවන්. ඒ සුද්ධ කරනකොට මේ දවස් තුනේ කොච්චර කතා කරන්න වුණත් මම ගණන් ගන්නෑ මොකද උගව දෙනෙකුට මේ කියන දේ ඇහෙන්නෙත් නෑ ඇහෙනවනම් ඇහෙන්නේ රිදිලා මට ඒක නෙමෙයි අවශ්‍ය කරලා මට ඒක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මම මේ ඇත්තන කලින් කියලා තියෙනවා මේකයි ලියන්න ඕනේ කියලා එක්කෙනෙක් ලියන්නේ නෑ ඒ මොකද හේතුව උපදේශ අනුව නෙමෙයි භාවනා කරන්නේ gedirin ginawa උපදේශ ඒක එළි වෙන තැන තමයි කමඨහං සුද්ධ කරනකොට තේනවා හිතට ගినాපව භාවනා කරලා තියෙනවා. ඒකල ලියන්නෙත් නැහැ. එහෙනම් මේක ඔක්කොම ගුරුවරයාගේ දෝෂය කියලා මගේ ගුරුවරයා වට කියලා දීලා තියෙනවා. ඒ කරන හැම වැරද්දක්ම මේ කියලා දෙන එකනාගේ දෝෂය. මොකද අපිට දිනදී තියෙන ප්‍රශ්න නෙවෙයි මේ කතා කරන්නේ. ඒ නිසා මම වගේ කියනවා මම ඉල්ලනවා සංවිධානයේට මයිත් එක්ක ඉන්න. ඉඳලා මේ අපි මේක කියලා දෙමු මේ අයට. ඊට පස්සේ දවස් 3ක් විතර ගියාට පස්සේ ඔක හැදිලා එයි. හැදුනට පස්සේ බොහොම සතුටු වෙයි. ඒක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මේ වෙලාවේ දරාගෙන ඉදිරියට යන්න. කාගෙන ඉදිරියට යන්න ඕනේ. එහෙම නැත්නම් අපි කාලේ නාස්ති කරා වෙනවා. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අරු ස්වාමීන් වහන්සේ වෙනත් ස්ථානයක පැවැත් වූ භාවනා වැඩසටහනකට සහභාගී වී සිටියේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට ලැබුණු අනුශාසනාව පහත දක්වා ඇති පරිදි අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ කිසියම් භාවනාවක් අපිට අවශ්‍ය නැහැ මේ සංවිධායක මණ්ඩලයේ තියෙන දුර්ලභකම් මෙතන අපි කරන්නේ දීලා තියෙන උපදේශ වලට භාවනා කරනවා මිසක් අතන ළමයි හම්බෙච්චව මෙතන ළමයි හම්බෙච්ච කට්ටිය උපෙන් සාතික ලියන තැනක් නෙවෙයි මේක. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කයේදී හුස්ම රැල්ල නොදැනී ගිය පසු කයෙහි කයෙහි රත් වීම, වැగిරීම, ඉහළට එසවන ස්වභාවය අරුමුණු වේ. රත් වීම ඇති වී නැති වී යයි. නැති වෙන සිත අරුමුණු කෙලමේ. එවිට ඇතිවන හිස්තනේදී කම්පණය වන ස්වභාවයක් අරමුණු වේ. වඩාත් හොඳින් බලා සිටීමේදී එම ස්වභාවය තුළින් සබම්පෙන බුබුළු රසක් එකට බැඳී සිටින්නාක් මෙන් පෙනේ. එසේම එම අංශු වේගයෙන් ඇදී යන ස්වභාවයක්ද අරමුණු වේ. ඉරියව් වෙනස් කරන සිතක් ඇතිවේ. පිළිකුල් සහගත සිතක්ද ඇතිවේ. එම සිතද අරමුණු කෙලෙමි. එවිට විශාල ආලෝකයක් සමග ප්‍රීතියක් ඇතිවේ. ඒ දෙස බලා සිටීමේදී ආලෝකය තුලින් කම්පන චංචල ස්වභාවයක් මතුවේ. මේක පැටලවිල්ලක් තියෙනවා හිත තැනකට ගියයි කියලා ඊට පස්සේ එන්න විතරක් දෙනවා. හිත තැනට යන විතර දෙන්න බෑනේ. මං මං කියන එක හරිද? එහෙම තියෙනවනේ හිත තැනකට ගියාට පස්සේ ඒක ඇතුලේ බුබුලු දානවා පේනවා කියන එක ඇතුලේ අරක තියෙනවා මේක තියෙනවා කියලා මහත්ය කියන ගානක් දීලා මුර කාර්යයක් තිබ්බලු. පොල්ලත් බලා ගන්න. ඉතින් මහත්යට හරිය සලකනවලු මේ මිනිස්සයා. ඉතින් මහත්යට පොල්ලත් බලන්න නැති දෙයක් නැද්ද? මේ මිනිස්සයා තියලා තියෙනවා මුර කාවට. කාර්යයකට පස්සේ මහත්ය එන දවසට මේ මිනිස්සයා ගිහලා කිව්වලු මුර කාර්යයා අනේ සර් මම මේ අනුකම්පාවෙන් කියන්නේ අද නම් කාර්කේ යන්න එපා. එක්ක මේ නතර වෙන්න නැත්තම් පයින් යන්න කියලා. ඒ කියලා මං ඊට හීනෙන් දැක්ක සර් ඇක්සිඩන්ට් වුණා කියලා. ඒකල උඹ මෙතන තිබ්බේ බුදියන්න නෙවෙයි. හීනේ මාව දකින්න එක නෙමෙයි ප්‍රශ්න තියෙන ප්‍රසායන් අස් කරනවා. ඉතින් අරගෙන හිටියන මාත්‍ය හීනෙන් දකින්න බෑනේ. මත්තට ඇක්සිඩන්ට් දකින්න බෑනේ. ඒ නිසා මෙතන හිස්තනක් නම් තිබ්බේ. ඔක බුබුලු දාන්න බෑනේ. මම දැන් මේ කියවන එක නමයිත් එක්ක ඉන්නවද කියලා. ස්වාමීන් වහන්සේ මෙතන මේ කියලා තමයි ඇතිවන හිස්තනේදී කම්පන වන ස්වභාවයකුත් අරමුණ වුණා. ඉතින් ඒ හිස්තනයි කම්පන ස්වභාව කියන එක මම දන්නේ. දක්වංගන ගම පරියන් කරන්න බෑ මම දන්නවා. කම්පන හිතනේ කම්පන චංචල තියෙනවා ඒක බුබුලු දානවා කියලා කියනවනම් අර වාක්‍යය හිතන කිනක පැත්තක තියලා ওই පේන එක දිගේ යන්න. මේ වගේ වචනයක් අතර දාපු ගමන් උගුරු නිකන් ස්වස්තික ලකුණු වගේ කෙරුණා වගේ sannivedana එන හිටිනවා. කවුද මේ දීපේකන කැමති ඉදිරියපත් වෙන්නේ? කිසිම ගලණයක් නැහැ. ඇත්තටම මුළු එකේම ගලණයක් නැතිකමක් ඇත්තේ නැහැ. ඒත් මේ ඉක්මන් වෙලා තියෙනවා මට මොකුත් නැහැ කියලා. ඒකල නැති එකේ කම්පන චංචල තියෙනවා බුබුළු දානවා ගොජ දානවා කියලා. දැන් ඊට පස්සේ දෙනවා එන විස්තරයක්. මහත්යයිගේ ආවල් වාහනේ ඒක නම් ඇක්සිඩන්ට් වුණා මහත්ය කඳනයි යන්න එපා වස්සේ බාහනේ කියලා. මහත්ය හරි මහත්ය කරන්නේ මූ අස් කරනවල. මොකද මූ බුදියලා තියෙන්නේ. හිස්තනක් බුබුළු දාන. බුබුළු දානකොට කොහේ සිංහල හිස්තනක් කියන්නේ. නිසා මොකද්ද නොකෙවිච්ච දෙයක් තියෙනවා. අන්නේ නොකෙවිච්ච දේ තුල අපිට ඉගෙන ගන්න ධර්මතාවයක් තියෙනවා. ඉදිරිපත් වෙනවනම් මම කැමති කියන්නේ නැත්නම් මේ රචනෙම අරගෙන නැවත ආයෙ ලියන්න තමන් කියවන්න ලියලා ඉවරලා ආයෙ කියවන්න. මේ ප්‍රසිද්ධ උසාවියේ මේ නඩුව ඇහෙන්නේ ඒක නිසා ඔය හිතාන ඉන්න දේවල් මට දැනෙන්නේ නැහැ. මට තේරෙන්නේ ලියලා තියෙන ටික විතරයි. ඒ ලියලා තියෙන එකට වග වෙන්න. ඒකේ ගලණයක් තියෙනවා. ඒක බැරි නම් කොහොමද හිතේ ගලණයක් අපි ගන්නේ? කොහොමද අපි භාවනාව පවත්න්නේ? ලියන රචනෙත් එක එක දේවල් ලියනවා. ලියලා කියවන්නෙත් නැහැ. කියවන්න ඕන. මං කියන්නේ මට ඉන්නේ ඉස්සලා සංවිධානය කියවන්න ඕන. කියලා මේ කට්ටියට පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. එතකොට අපිට ලොකු වැදගත් තොරතුරු ටිකක් ගන්න පුළුවන්. ඒකට චිත්ත ශක්තියත් වැඩේ නැත්තම් මේකට මං කියනවා මේ ප්‍රශ්නේ අපි බහා තබනවා. කොලේ අරගෙන ලියපෙන්න ආයශරයක් මේක නැවත කියවලා සකස් කරලා ඒට අත්දැකීම් සහිතව අනාවත ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් මතක් කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථාන ලෙස උදරයේ පිම්බීම හා හැකිලිම බලමි. නමුත් දැන් උදරයේ පිම්බීම හා හැකිලිම පෙරමෙන් ප්‍රකටව නොදැනෙයි. නමුත් හුස්ම ගැනීම හා පිටවීම ප්‍රකටව දැනෙයි. ටික වේලාවකින් එයද සෙමින් සියුම් වී යන අතර නිල් පාට ආලෝකයක් දිස්වේ. නිදිමත තුළින් දැනුණු අතර එයද මෙනෙහි කළ පසු නිදිමත ගතිය නැති වී යයි. හමු ෂණයකින් සිත ශරීරයෙන් ඉවත් වෙන්නක් මෙන් දැනුණු අතර එම මොහොතේම ප්‍රීතියක් පහළ විය. නමුත් එය දැනීමක් පමණක් බව දැනුණු අතර සිත නැවත මූල කර්මස්ථානයට ගෙන ඒමට හැකි විය. ඇති වී නැති වී යන එම ප්‍රීතිය මෙනෙහි කරන්නේ කෙසේද? එවැනි අවස්ථාවලදී සිත පීවති තත්වයට ගැනීමෙන් පසු නැවත එවැනි තත්ත්වයක් අත්දැකීමට නොහැකි නිසා පසුතැවිල්ලක් ඇතිවිය. උපදේශ පතමි. ඔබ වහන්සේට දීර්ඝාසය. මේකේ ලියලා තියෙනවා ඒ වගේ වුණාට පස්සේ නැවත මූල කර්මස්ථානට ගත්තයි කියලා. මේ නැවත ආවට පස්සේ මූල කර්මස්ථානයේ වශයෙන් වෙන්නේ බිම්බීම හැකිලිම. නැත්තම් ආනාපානසි කියන එක තියෙනවනම් එකෙන් අහු වෙනව කොන. කැමැති දේ එකන උත්තර බදින්න. ඒ අවස්ථාවේදී මූල කර්මස්ථාන විදිහට දැනෙන්නේ පිම්බීම හැකිලිම නෙවෙයි ආසාස ප්‍රාසාස තමයි දැනෙන්නේ. ඒ නිසා මුළු රචනෙදීම පිම්බීම හැකිලිමේ පටන් ගන්නවා කියන එක අයින් කළා දාන්න. අපිට පේන්නේ වැටෙන දේ මූල කර්මස්ථාන. එනට වෙන මූල කර්මස්ථානේ වෙනම රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ. මේක කියලා තියෙනවා ඉස්සර පේනවා දැන් පේන්නේ ගමන පුරා මූල කර්මස්ථාන වෙලා තියෙන ආනපාන. ඒ නිසා මුලින් පිටින වාක්‍ය අයින් කරන්න වැඩක් නැහැ. මොකද පේන්නේ නැති දෙයක් මූල කර්මත්තනේ කරන්න බෑ. පේන දේ උනොත් වැදගත්ම දේ තමයි මූල කර්මත්තනේ කරන්න තියෙන්නේ. ඒකට ඒ වගේ පිටකිය තැනක ඇවිල්ලා මූල කර්මත්තානේ නැත්නම් ආනාපාන දිහා බලනකොට කරදරයකින් තොරව නැවත ආනාපානට යන්න පුළුවන්කම තිබුණා වගේ දෙ හිතෙන්නේ වෙලාවේ නැත්නම් මේ තිබිලා අතහැරලා ආපු එක නැතිවීම නිසා වගේ පශ්චාත්තාව නැත්නම් මූල කර්මත්තට ඇවිල්ලා පළපදියම් ගන්න බැරි ගතියද තියෙන්නේ. ආස්වාද ප්‍රසද්දේ මේ දැනුණට පශ්චාත්තාවපයක් තියනා එක ඇත්තරිච් එක ගැන ඒක මෙනෙහි කිරීමක් කරන්න බෑ දැනිච්ච ගමන් නැති වෙලා ගියා කියලා තමයි මේ ප්‍රශ්නයක් නෑ මොකද මේක නෙවෙයිනේ අපේ මූල කර්මත්තානේ ඒක අතරමඟදී හම්බෙච්ච එකක් ඒක ගැන නෙවෙයි මෙනෙහි කරන්න ඕන අපි මෙනෙහි කරනවා නම් කරන්න අපි දන්න අපිට පදනම ලබලා දෙන තේමාව ලබලා දෙන මූල කර්මත්තානේ ඒ නිසා මූල කර්මත්තාන් නැවත බැමිණුණත් ගින්න ගත්තත් ගින් ආවත් ඒක මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා නම් භාවනා වැරදිලා නැහැ. මේ අතරමඟ හම්බ වෙන දේවල් පැමිණුණා නොලැබුණා නොලැබීම හොඳයි ලැබීම හොඳයි කියන එක තමයි කෙලස් කියන්නේ. අපිට බලන්න තියෙන්නේ කවුරු ඇවිල්ලා මොන උලිලි පෑවත් මොන දහංගට දැම්මත් මොන මේ ජවනිකා පෑවත් මරත් එක්ක මූල කර්මත්තානත් එක්ක තියෙන සම්බන්ධතාවය අඩුව ගන්න කියනවා ඉන්දකන ඉන්න එකත් එක්ක තියෙන සම්බන්ධතාවය කඩන්න බැරි නම් අපේ භාවනා කැඩලා නැහැ. අතරමඟ හම්බ වෙන කට්ටියත් එක්ක කිවිසුම් ගහන්න යන්න එපා. ඒක තමයි කෙලස් කියන්නේ කියලා හිතා ගන්න. හිත කැමැති මේකත් එක්ක යන තමයි. ඒකට කියනවා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා. නානා රුදු වේසමවා මග අවරන්නේ. ඒ ඔක්කොම දී බලන්න මූල කර්මත්තානේ දියටින් ඉන්දර ගෙනියනවා වගේ යන්න පුළුවන් නම් ඔය මොනව ඇවිල්ලා ගියත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. කොච්චර දුරට Tamanda මූල කර්මත්තානේ දිගිය යන්න පුළුවන්ද කියලා. හැබැයි එක වාක්‍යයක් මම ඒත් කියනවා. මූල කර්මස්ථානේ නැතත් මොනව ඇවිල්ලා ගියත් නැතත් සැකයක් නැති වෙනවනම් දිගටම යන්න. සැක නම් විතරක් මෙනෙහි කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. මොකක්වත් මෙනෙහි මෙනෙහි කරන්නේ සැකේ නැති කරන්නේ. සැක නැත්නම් මෙනෙහි කරන්න ඕනේ නැහැ. බබා නිදි නම් මොකට යායේ නැලවිල්කම් කියන්නේ. අපි හිතමු ආය කෙනෙක් වැඩට ගත්තා බබා නලවන්න. ඉතින් ආයට ගෙවන්නේ නලවනවටනේ. ඉතින් ඉඳගත් ඉඳ ගන්නකොටම බබා නින්ද යනවා බබාට කියනවා ආයා ඔයා දිනාගත්තට බෑ මට ගෙවලා තියෙන්නේ මම නැලවිලි කවි කියනවා. ඔයා ඒ නිසා මගේ නැලවිලි කවි කියලා වෙනකන් නිදා ගන්න එපයි කියලා නිදියාගත්ත බබා නැගිටිනවා නම් එනිසා මේ උපකරණ ටිකක් අල්ලන්න නැතුවට ඒ උපකරණ වල වෙච්ච සේවය වුණාට පස්සේ උපකරණ ප්‍රශ්නයක් නැහැ. සැක නිසයි මෙනේ කරන්නේ. ඒ මේ නොගින් හිත අරමුණට ගන්නයි මෙනේ කරන්නේ. අරමුණ කී කරෝ ඉන්නවනම් විශේෂයෙන්ම තමන්ගේ මූල කර්මස්ථානේ එච්චරයි වග බලාගෙන යනවා. ඒක තමයි මම මේ මේ මේ පැයම කෑ ගහලා කියලා හදන්නේ කියලා හදන්නේ. ඒකට ඒක අමාරුයි මම ඒක දන්නවා. ඒ ඒක නිසා මම මේ මේ බේස වෙන්නේ මොකද මාත 18ක් විතර ගියා මට ওই දේ අල්ලගන්න. ඒ නිසා පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉන්න ඉරියව්වේ හිත තියාගෙන නම් රාහත්. එහෙම නැත්නම් පටන් ගත්ත මූල කර්මස්ථානයේ මොන්න දහංගට තියදී සම්බන්ධ කරගෙන පවත් ගන්න පුළුවන් නම් මාර්ගස්ථයි. මොනම ඇවිල්ලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ ටික වෙලා තියෙනවා. නමුත් මේ ඇතිව නැතිව ගිය එකක් නොලැබීම පිළිබඳ පශ්චාත්තාපය කියන එක ඒක කෙලෙසයක්. ඒක හිතේ තියෙන මායාකාරී ගතියක් කියලා හිතලා මට පුළුවන් වුණා මූල කර්මස්ථානට එන්න. මම අරසයි ආය මූල කර්මස්ථාන නැතුණත් තිබුණත් සැක නැත්තම් දිගට යන්න අරින්න සැකනම් විතරක් තමන් ඉන්න මූල කර්මත්තන් ඇවිල්ලා මෙනෙහි කරනකොට තමන්ට තේරෙයි ඒක කඩන්න බෑ ඒක තියෙන තාක්කල් භාවනා කැඩෙන්නේ නැහැ. ඒ වුණාට මට හිතෙනවා තාම මොකද්දෝ තියෙනවා කියලා සුද්ධ වෙලා නැතුව. මොනවද කියන්නේ තියෙන්නේ? මොනවද කියන්නේ හිතෙන්නේ? මූල කර්මස්ථානයේදී පටන් ගන්නකොට පිම්බීම හැකිරීම මම පටන් ගන්නෙ. නමුත් ඒක මොකක් කරන්නේ? කටබන ඉඳගෙන ඉඳ එන දේ එයි. මූල කර්මස්ථානයේ කියලා පිම්බීම හැකිරීමට නම් රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ. වාඩි වෙලා බලන මොනද පේන්නේ කියලා. පේන දේත් එක්ක යනවා. පේන්නේ මූල කර්මත්තා නම් ඒක ගන්න. ඒක ප්‍රශ්න නෑ. මේක ගොඩ වෙලා ඇසුරු කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. හදිසි ඇවිල්ලා යන්නේව ගන්න එපා. වඩා ප්‍රකට, වඩා නිශ්චල, වඩා yaadෙන දේ තමයි අපි මූල කර්මත්තාන්න ගන්න. එහෙම මේලිය වචන ඇටියට මූල කර්මත්තානේ පිම්බීම කිලිම නෙවෙයි. අහගෙන ඉන්නකොට වෙන්නේ මේ ආනපානයට සම්බන්ධ කරගෙන යන ගමනක් තියෙන. ඒ නිසා මේ මූලික සංකත කිරීම කරන්න එපා. වාඩි වෙලා හොඳට කරබනේ ඉන්න මොනක්වත් නොකර මොකද්ද මතුවේන්නේ කියලා බලන්න. ඒකයි කියන්නේ. හොඳයි. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කිරීමේදී හුස්ම අඩුවෙමින් ගොස් ඉහළට ඉහළට යන බව දැනුණා. එවිට ඒ ගැන කැමැත්තක් ඇතිවීමෙන් ඔබ වහන්සේ දේශනා කළ ආයුරින් එය කෙලෙස් බව හැඳිනගත්තා. නැවතත් සිත තැම්පත් වන විට කයේ වේදනාවක් දැනුණා. එයද කෙලෙස් බව මෙනෙහි කළා. නමුත් කයේ වේදනාවෙන් සිත තැම්පත් කළ නොහැකි වූ නිසා පහසු අයරකින් වාඩි ගැනීමෙන් මෙව ප්‍රශ්නය මගහැරීම සුදුසුද යන බව කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාවේදී මම වම එසවීම ගෙන යාම තැබීම දකුණ එසවීම ගෙන යාම තැබීම එක දිගට පියවර 30ක් පමණ කළ හැකි වුණා. නැවත සිතුවිලි ඔස්සේ ගියා. නැවත භාවනාවට කීපවරක් යොමු කළා. පරයන්කයට ගිය විට කායික වේදනාවක් නිසා අපහසුතාවක් ඇති වුණා. කෙලෙස් ඇතිවීම හැඳිනගත් විට කල යුත්තේ කුමක්ද යන්න කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේකේ පළවෙනි පරියන්ක නම් විස්තර හොඳයි. ඒකදී සතුටක් ඇති වුණා. ඒක කෙලෙසයක් බව දැනගත්තා. ඒත් එච්චර ওই කියන තරම් දන් කෙලෙසයක් ආව බව දන්නවනේ ඒ කෙලෙසයක් වෙන්න විදියක් නැහැ. එතකොට අහන්න තියෙන්නේ සතුටක් ඇති වුණායි සතුට මට ආශාවක් ඇති වුණා කියලා දැනගත් එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන ප්‍රශ්නට උත්තර දුන්නා ඩක්කාල උත්තර මේ මේ කමඩාන විසඳෙනවා. එළියපෙකන කැමැතිද මේ ඉදිරිපත් වෙන්න. ඔව් මයික් එක දෙන්න. මගේ ප්‍රශ්නේ මේම කරගෙන යනකොට සතුටක් ඇති වුණා. මේ සතුට කෙලේශයක් කියලා දැනගත්තා. මේ කෙලේශයක් කියලා දැනගත් එක වාසියක්ද අවාසියක්ද? වාසියක් කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා තව තවත් කෙලෙසෙන්න එපා ඉතින් නේ? එන්නේ නේ කෙලෙසෙන් දොර ගන්න. එච්චරයි අපිට තියෙන්නේ. කෙලෙසාවයි කියලා එක වාසියක් නැහැ. ඊට පස්සේ රාගේ වේදනාව ආවා. වේදනාව මෙනෙහි කරාට ගියේ නැහැ. නමුත් වේදනාවට එපා නොදකින් කියන කෙලෙසි තියෙනවානේ. නිසා මේවා පුළුවන් තරම් අවද තේරෙන්න අරිනවා මිසක් ආ දුරු කරන්න යන්න යන්න එපා. දුරු කරන්න ගිය ගම වනසිතවිලි එනවා. කඩුවක් අතර ගත්ත ගහලෙක් වගේ. නිසා කෙලෙස් තියෙනකොට තියෙන බව දන්නවා. ඊට පස්සේ සක්මනට යන්න. සක්මනේ කියලා තියෙනවා මම දකුණු වශයෙන් ඔසෝන යවන තරන්සේ පියවර 30 කියලා. එකක්වත් විස්තර කරලා නැහැ නේ මොනද වැටුනේ කියලා. මොනද වැටේ? සිහිය පැවතුනා සෝන වම කියන එක ඔසවන එක ගැන, ගෙන යන එක ගැන, තැබීම ගැන ඒ ඒ විදිහට වම විදිහට දකුණු විදිහට වැටුනේ මොකද්ද කියලා සිහිය තියෙන බව දන්නේ කොහොමද? කකුල ඔසවනවා කියන එක තමයි තියෙන්නේ. නෑ ඒක භාවනාවක් වෙන්න බෑනේ. ඔසවන බව දන්නවනම් කොහොමද දන්නේ? තබන එකයි ඔසවන එකයි වෙන්ගලා අඳුරගන්නේ මොකෙන්ද? වටහාගන්නේ මොකෙන්ද? ඉස්සලාම බිලිබෙන් එසුණා කියලා තේරුණා. ওই ටික කියන්න ප්‍රශ්න කීයක් අහන්න ඕනද කියලා හිතන්නේ. ඔය ඒ වචනේ ගණ්ඩ මොකද්ද කොහෙන්ද වැටුනේ කියන එක ගන්න කොච්චර විරුද්ධව සාක්ෂි දෙනවද කියලා බලන්න දැන් පළවෙනි ප්‍රශ්නේ කො විසඳුවා. ආයතරයක් කියනවා මට වැටෙනවා මට ඔසවනට වැටෙනවා තියෙනවා. ඒකට අහන ඔසවන වෙනස යවන දිගේ වෙනස තියෙන. ඔන්න එතකොට කියනවා අන්නේ ඔය කියන එක ඉස්සර ලියන්න කලින් දවස් ඉන්න දවස් කීයක් ඇයිද කියලා හිතන්න. මට ඔසවනකොට විලුඹෙන් ඔසවනවා දැනෙනවා. යවනකොට මට මෙහෙම දැනෙනවා. තබනකොට මෙහෙම දැනෙන කියලා මේ වැටෙන දේ වාතාවරණයට මුලින්ම දාන්න අපි දවස් කීයක් කතා කරන්නේ. දැන් භාවනා කරන එක වැදගත් තමයි. ඊළඟට මේ භාවනා කරනකොට මේ දෙන්න රාමුවත් එක්ක කතා කරනවා කියන එක මට පේනවා භාවනාවට වැඩිය ටිකක් අමාරුයි කියලා. එනිසා ඒ තොරතුරු ඇතුල් කරන්න ඇතුල් කරලා කොච්චර කෙලෙසාවක් ප්‍රශ්නයක් නෑ දාන්නවා. කෙලෙස් නැති කරන්න කියලා බුදුරජාණන්සේ අපිට දඟලන්න කියලා නෑ දැනගැනීමෙන් කෙලෙස් නැති වෙන බවට බුදුහාමුදුරුවෝ වාක්‍යයක් දීලා තියෙනවා අපට. ඥානතෝ භික්කවේ වසතෝ කියලා ආසවණං khයන් වදන්නේ. දකින්න මිනිහට දන්න මිනිහට කෙලෙ සිටින්නේ නැහැ. දැනගත්ත ගමන් පුම්බන්න යන්න එපා. මුණට කියලා ගහන්න යන්න එපා. උණු වතුරක් කරන්න යන්න එපා. දන්න එක ලොකු දෙයක්. වැඩ වඩා වැටෙන්න ගන්න එකයි තියෙන්නේ. දැනගත්තෙන් පස්සේ බලාගෙන ඉන්න විතරක් කරන්න බලමු එහෙම කරලා බලමු. දැනගත්තට පස්සේ සුම්ම ඉරි. එක හිටපන්. එතකොට තේරෙනවද? ඒක දුත්තරේ. මොකද? ඒකද මගෙන් කියවෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. මම කියනවා මොකුත් කරන්න නැතුව දැනගත්තට පස්සේ ලෝකෙ පීවරක් ඉස්සරහට දැන් කෙලිසි කෙලිසි වශයෙන් දාන්න. CID කාර්යය. මේ මනස හෙටත් හොරකම් කරන ඕක දිගට බලන්න ඉන්න. නැත්තම් කොහොමද දන්නේ මූම හෙට එන්නේ කියලා. CID කාර්ය කලබල වෙන්නේ නැහැ පොලිස් කාර්යය වගේ. ආ දවසත් ඒ හොරකම් වෙන්නන නැතත් ඒ හොරකම් වෙන්නන නැවත ඒකයි ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ. දැකපු ගමන් කලබල වෙලා මූව රිමන් කරන්න ඒව නැහැ. මේක මේ පොලිසිය වැඩක් නෙමෙයි මේක තියෙන්නේ CID පොලිසිය වැඩක් තියෙන්නේ. ඒ සාවින්හස මම අමාරුවෙන්ම එහෙමනම් ඒ විදිහටම මේ අපහසුතාවයම මෙම්ම ඉඳගෙනම භාවනා කරන්න කමක් නැද්ද එහෙම? ප්‍රශ්නයක් නැහැ. තමන්න පුළුවන් නම්. අමාරුම මම දැන් අමාරු නම් ඉරියව මාරු කරලා බලන්න ඊට පස්සේ ආයෙ ඉරියව මාරු කරපු නිසා මට මූල කර්මත්තාන්ට යන්න පුළුවන් නම් වෙනේ කර වෙනස් කරපිගේ ආනිසංශ තියෙනවනේ. එහෙම සාමස. එහෙම නැත්තම් නෑ ප්‍රශ්නයක් නෑ ඉන්න පුළුවන් නම් ඉන්න. බැරි නම් වෙනයි කරන්නේ වෙනස් කරන්න වෙනස් කරලා බලන්න ආයමට පුළුවන්ද ඒ ඇති අල්ලපනල්ලේ මූල කර්මත්තන්ට එන්න. එතකොට එතරම් තියෙනවනේ ආනිසංසෙ. හරි ප්‍රායෝගිකයි ඒ ක්‍රමය. එහෙම තමයි. අද දින සාකච්ඡාවට යොමු වන අවසාන ප්‍රශ්න වේදෙමයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමූහ පර්යංක භාවනාව සඳහා වාඩි වූ යෙමි. වාඩි වී සිටින ඉරියව්ව දෙස සිතින් බලා සිටියෙමි. හිස සිට පාදයේ දක්වාත් ආදයේ සිට හිස දක්වාත් සිතින් කය දෙස ටික වේලාවක් බලාගෙන සිටින විට හුස්ම සිතට දැනුණා. හුස්ම කෙරෙහි සිත යොමු කරගෙන සිටින විට නාසයේ අග සිට උදරය දක්වා හුස්ම රැල්ල ඒකාකාරී ලෙස යනවා එනවා වැටෙනවා සෑහෙන වේලාවකදී නාසය අග හුස්මට පමණක් හිත යොමු වුණා. ක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් වෙනවා. භාවනාව ආරම්භයේදී යටිපතුලේ දකුණු දකුණු කකුලේ යටිපතුලේ දැනුණ කැක්කුම නොදැනී ගොසින් යටිකය දැනෙන නොදැනෙන තත්ත්වයක් අවබෝධ වුණා. සියුම් හුස්ම වෙතම සිත වෙලා බොහෝ වේලාවක් ඉන්න පුළුවන් වුණා. මේ සියල්ල අතර සිතට නොඑක් සිතුවිලි එනවා යනවා. උරහිසේ වේදනාවක් ඇති වෙලා නැති වෙලා ගිහින් සිත මහත් සැහැල්ලුවක් දැනෙනවා. සිතට මහත් සැහැල්ලුවක් දැනෙනවා. මේ අතරම දිගු ආශ්වාස දෙක තුනක් සිදු වුණා. කෙල ගිලින්න සිදු වුණා දෙවරක්. ශබ්ද ඇසුණා. නමුත් සිත හුස්ම රැල්ලෙන් ඉවත් වුණේ නැහැ. නිදිමතක් ආවෙම නැහැ. අස්වරු පහ පමණ වනතෙක් සිටියා. ඒත් තවදුරටත් එසේ ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් අදිෂ්ඨාන කළ කාලය අවසන් වීම නිසා මනස ව්‍යාකූල වී භාවනාවෙන් නැගී සිටියෙමි. එවිට මට දැනගැනීමට හැකිවිය මගේ අදිෂ්ඨාන කළ කාලය අවසන් බව. මෙවැනි අත්දැකීමක් ලැබූ ප්‍රථම අවස්ථාව මේ නිසා සිතගත ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත්වීමේ ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. මේකේ තියෙන විදිහට වෙච්ච නැති දැනෙච්ච නැතිව පිළිබඳ වාක්‍ය තුනක් විතර ලියවිලා තියෙනවා මොනවාක්වත් දැනෙන්නේ නැත්නම් කවදාකවත් ලියන්නත් එපා පෑන් නාස්ති කරන්නත් එපා කොළ නාස්ති කරන්නත් එපා කාලි නාස්ති කරන්නත් එපා අපි ගමන තියෙන්නේ වැටෙන දෙත් එක විතරයි මට අහරක වැටුනේ නැහැ මේක වැටුනේ නැහැ කිව්වොත් එම අපිට ලෝකයක් කියන්න වෙනවනේ මේ වෙලාවේ ඇමරිකාවේ ජනාධිපතිතුමා මොන තීන්දුව ගත්තද කියලා මට වැටුනේ නැහැ බ්‍රිතාන්‍ය ජනාධිපතිතුමා මොන තීන්දුව ගත්තද කියලා මට වැටුනේ නැහැ. ඒ පාර්ලිමේන්තු අතුගාන මනස ඒලායි කොතර වතුර දාලා තු ගාව තනදි කියලා මට වැටුණා. මොකද ඉතින් අපට. යථාභාගට විපස්සනා බින වැටෙන දේ කියන මිස නොවැටෙන දේ කියන්නේ හිතට ඉඳ දෙන්න එපා. එයාට නොකිය බැරිකමට කියපු දාවයි. ඒ දුර්ලකම තියෙනවා. ඒ වගේම පහට නැගිටින්න කොයි වෙලාවෙද පරියංග භාවනාවක් තියෙන්නේ. පහට තියෙන ධක්ම නෙවෙයි. එනයි ඒ කියන්නේ තුනින්ද ගත්තාම පහ වෙනකම් වාඩි වෙච්ච එකක් කතාවක් වෙන්න තියන්නේ. එහෙම එකක්ද තියෙන්නේ නැත්නම් එතන කාල වේලා සටන් කිරීම උරස් පරත්ත තියෙන කියන මට හිතෙනවා. පහට අදිෂ්ඨානයෙන් නැගිටිනොයි කියලා කියන්නේ එන තුනේ ඉඳලා ගිහිල්ලා. මෙතන සඳහන් කර තියෙන විදිහට නම් ස්වාමීන් වහන්සේ පහන්දර පහට. ආ පස්වරු පහ පමණ වන තෙක් සිටියා කියලා. ඒ තවදුරටත් එසේ ඉන්න පුළුවන්කමක් තිබුණා කියලා මම හතර පහ පැයේ පරියන්ඛයක් නෝ විස්තර කරන්නේ. හතර පහ වෙච්ච ඉඳ දක්මනක් නේ. ඒකෝට මං යන්නේ ওই වමේද දකුණද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ වගේ පොඩි පොඩි අඩුපාඩුකමක් ඇත්තිනේ බරපතල මේ චෝදනා කරන දෙයක් නෙවෙයි. නැමත ඒ වගේ දේවල් ලියනවට වැඩිය හොඳයි නොලිය ඉන්න එක. මොකද ලියමනේ නොමග යනවා. හරියට දියන්න මෙන්න මේ මේ දේවල් මේ මේ විදියට වැටුණා කිව්වොත් බලන්න කොට්ටේකට උනත් තේරෙනවා. නොවැටීච්ච දේවල් අදාළ සත්‍යවට රචනෙට දානවයි කියලා නම් රචනෙ තියෙන මුතුමිණි වගේ තියෙන දේවල් වලට අනවශ්‍ය දේ දාගෙන කලවම් කරනවා. ඒක උඟා කල්යනා විදිහට මේ පොයින්ට් එකට short short to the point කතා කරන්න. නැවත ඒක වෙන්න ඕනේ භාවනාවත් එක්ක. හොඳයි අපි පැය භාගයක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. එක දිගට මම පැය එකමාරක් කතා කරලා තියෙනවා. මම හිතනවා අඩු ගානේ හෙට වෙනකොට මේ ඕනේ නැති ප්‍රශ්න අයින් කරලා ඒ අයට කියලා දෙන්න වෙලා පොඩ්ඩක් අරගන්න. අද සිලෙක්ෂන් එක එච්චර හොඳ නැහැ. මුල් අහපු ප්‍රශ්න එකක්වත් අදාළ කෙනාට තොරතුරු ගිහිල්ලා නැහැ. ඒ නිසා දීප්තිට මම කියන්නේ අර කොලේ අතර ගන්න කමඨාන් සුද්ධ කරන කොලේ මේ ප්‍රශ්න කියවලා ඒ කෙනා කතා කරලා කියන මෙන්න මේ ටිකයි ලියවෙන්න ඕනේ. මේවා ලියවිල්ලෙන් ඇති වැඩක් නැහැ කියලා පොඩ්ඩක් මට ඉදිරිපත් කරන්න ඉස්සලා වෙන් කරන්න. එතකොට ඒ කෙනාට අනුකම්පාවෙන් කරනවා ටිකක් කියලා දෙන්න පුළුවන්. මට එච්චර අනුකම්පාව ඇත්තට මයිලක ඇත්තෙත් නැහැ කරුණාව දැන් ඉවර වෙලා. ගෙවිලම ගිහිල්ලා ඉවර වෙලා ඒ නිසා මේ එහෙම අතරමැදි අර එක්කනගේ වෙනවා නම් හොඳයි තේරුවා නම් ප්‍රශ්න ටික මීට වැඩිය අපේ වැඩමුළුව මේ කාලේ වටිනාකම වැඩි වෙන්න ඉඩ තියෙනවා නමුත් මම හිතුවා හෙට වෙනකොට මේක තවත් ටිකක් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාව මෙතන නතර කරනවා පැය භාගයක සක්මනකට පස්සේ අපි තුනට එකතු වෙනවා පරියන්කයකට සම්බන්ධ වෙච්ච ශීල දිනාටම තෙරුවන් සරණයි